අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවක ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ඊට කලින් ආජීවට්ටම සීලේ සමාදන් වීමට කැමැති සීලම දෙනා নমස්කාරය බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡායි වා වේරමණී සික්ඛාපදං සමාදියාමි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 ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිවසේ මේ වගේ ධර්ම දේශනා වාරයක් සඳහා අම්බිනවත් කාමයේදීම සර්වචන්නාන්තේ විසින් දේශනා කරන්න ඉන්න සූත්‍රයක සූත්‍රයක් මාර්ගයෙන් මූලික ධර්ම සාකච්ඡාවට මාතෘකා සපයාගෙන අපි නැවත නැවතත් ඒ අනුව ධර්ම දේශනා මාලාවකටයි සම්බන්ධ වෙන්නේ එහෙම නැත්නම් ධාතු දේශනාවලියකටයි මුල පුරලා තියෙන්නේ. මේ ඉදිරිපත් කරගත්ත පාළි පාඨමා පාඨය සර්වචනාංශේ විසින් දේශනා කරන්න දීච්ච පසුකාලීන සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා විසින් ගිරිමානන්ද සූත්‍රයයි නම් කරන්න දීච්ච සූත්‍රයක කොටසක්. ඒ ගිරිමානන්ද සූත්‍රය දස සංඥා සූත්‍රයේ වශයෙන් උත් නම් කරලා තියෙනවා. මේක සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ ඒ අනුව දසක නිපාතේ සංග්‍රහ වෙලා තියෙනවා. මේ සූත්‍රයේ සාමාන්‍ය වටපිටාව බලනකොට මේ දස සංඥා ਸਰවචනාංශයේ ඉදිරිපත් කරන්නේ ගිරිමානන්ද නැමැති සමකාලීනව හිටපු ස්වාමීන් වහන්සේගේ අසාධ්‍ය ලෙඩ රෝගයක් වාර්තාගත වෙච්ච දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ සර්වචනාගේ ඉදිරිපත් කරලා ආසන පීරල වැඳලා নমස්කාර කරලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අසනීපේ වංශ අනුකම්පා කරලා ඒ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න තැනට වැඩම කරන්නයි කියලා. එතකොට සර්වචනාන්ත කියනවා ගිරිමානන්ද හාමුදුරන්ට අසනීපණං ආනන්ද මේ දස සංඥා පිළිබඳව මතක් කිරීමක් කරන්න ඒ මතක් කරිපා කරපුවාම ඒ ලෙඩ අන්තරාජෝක කරදර එතනම එතනෙතරම නැති වෙයි කියන. ඊට පස්සේ මේ බුදුජාන් වහන්සේ උගන්වන මේ දස සංඥා සූත්‍රය ආනන්ද ස්වාමීන් හදාරලා ආනන්ද ස්වාමීන් වහන්සේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ඉන්න තැනට වැඩම කරලා මේ දස සංඥා සූත්‍රය සජ්ජායනා කරපු බවත් ඒ සජ්ජායනාව අසාගෙන හිටිය ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට එතනම ඒ ලෙඩ රෝග සුවිච්ච බවත් ඒ සූත්‍රයේ පාළියම සඳහන්. ඒක නිසා යම් කිසි කෙනෙකුට ලෙඩක් අසනීපයක් වෙච්චාම නැත්නම් ලෙඩ අසනීප නොවීම පිළිබඳව කැමැත්තක් අභිප්‍රාවක් තියෙනවනම් මේ බොජ්ජංග සූත්‍ර මේ කියන දස සංඥා සූත්‍ර ගිරිමානන්ද සූත්‍ර වගේ දේවල් සජ්ජහායනා කිරීම චාරිත්‍රාක් වශයෙන් පැවතගෙන අවිලා තිනවා මේ පසුගිය අවුරුදු 2600 උගක් වෙලාවට දැන් අවුරුදු 30 40 කට ඉස්සලා ගත්තොත් මේ සූත්‍ර ඇරුම්කන් දීමේ සජ්ජායනා කිරීමේ ඊට සුව වෙන බවත් එහෙම නැත්නම් කෙනෙකුට උපස්ථානයක් සිද්ධ වෙන බවත් විග්‍රහ කරගෙන අවිල්ල තියෙනවා. නමුත් මේ සූත්‍ර සාරයට හිත දීලා බලනකොට පේන්න තියෙන ගැඹුරු කමටහන. කෙලින්ම නිවන් දැකීම සඳහා වෙන කමටහන. ඒක නිසා මේක මේ ලෞකික රෝග සුව කරන අතර සංසාර රෝගයත් ජාති ජරා ව්‍යාධි මරණ කියන සංසාරගත රෝගයත් සුව කරන්න ගැඹුරක් තියෙනවා. නමුතර විදියට රෝගයට බය වෙලා, ලෙඩට බය වෙලා, මරණයට බය වෙලා අහනකොට අඳුඟක් කරන්න මේ සූත්‍රයේ තියෙන මේ අහුම්කන් දීමේ සහ සජ්ජායනා කිරීමෙන් වෙන අරස විතරයි. ලැබෙන්නේ බණ භාවනා කරන කෙනෙක් බැලුවොත් තමන්ගෙන් පිළිත් කියලා පිළිත් අහලා අරසව නොඋනත් මේ සූත්‍රානුකූලව භාවනා කරනකොට ඊට වඩා ගැඹුරු ධර්ම ආරක්ෂාවක් ලැබෙනවා. ඒක නිසා බණ භාවනා කරන අයත් එකිරිමානන්ද සූත්‍රය මේ දස සංඥා සූත්‍රය අහලා කියලා නතර වෙන්නේ නැතුව ඒකේ තියෙන පාඨාන්තර වෙනස් තේරුම් අරගෙන ඒක භාවනාවට නැංවීමෙන් මම කරගෙන යන මේ භාවනා ජීවිතයේ එන්න ඉදිරියපත් වෙන්න පුළුවන් අතුරු ආන්තරා එහෙම නැත්නම් වංචනික ධර්ම එහෙම නැත්නම් අක්ලේශ රාශක් මගාර ගන්න පුළුවන් නමුත් ඒ ඇතුළට යනකොට යනකොට යනකොට මේ පාඨයේ තියෙන විවිධ පාඨාන්තර නැත්නම් අර්ථ ඡායා පුදුම විදියට අර පිළිත් තහන කාලේ පිළිත් කියන කාලෙට වැඩිය ගැඹුරක් තියෙනවා ඉතින් අද අපි මේක විග්‍රහ කරගන්න උත්සාහ කරන්නේ භවනා කරන්නන් වශයෙන් අපි කොහොමද මේ දස සංඥා සූත්‍රයේ සඳහන් මේ අසුභ සංඥාව අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න කියන්නේ. ඉතින් අපේ ජීවිතයට යමක් සම්බන්ධ වෙනකොට ඒක සම්බන්ධ වෙන්නේ සංඥා චිත්ත දිට්ඨි කියන ක්‍රමයට. අපි ඉස්ලාම අලුතින් යමක් හඳුනා ගන්නකොට ඒ හඳුනා ගන්න මට්ටම කියන්නේ සංඥා මට්ටම කියන්නේ. සංඥා මට්ටම ගැන අපි ලකුණු තබා ගන්නවා. මෙන්න මේ ලකුණෙන් අපි නැවත ඒක හඳුනා ගැනීම සඳහා ඒ සංඥාවේ ලකුණ පාවිච්චි කරනවා. එතකොට ඒක ආශ්‍රය කරන වෙලාව. ඉස්ලාම ඇසුරු කරනකොට සංඥා මට්ටමේ ඇසුරු කරනවා. ඉතින් මේ විදිහට අපිට දවසකට කෙල කෝටි ගණක් සංඥා ලැබෙනවා. මේ සියලු සංඥාවල් දරා සිටීමේ හැකියාවක් අපේ సంతානෙටවත් හිතටවත් නැහැ. මේකෙන් අපි රුචි සංඥා ටික මනාප දේවල් වශයෙන් අරගෙන අරුචි සංඥාවල් අමතක වෙලා අර රුචි සංඥාවල් නැවත නැවත ඇසුරු කරනකොට ඒකට කියනවා චිත්ත මට්ටම කියලා. චිත්ත මට්ටම කියලා කියන්නේ හිතින් ඒක ගරු කර ඒ ගරු චිත්ත తত্ত্বය ළඟ ළඟ ඇසුරු කරන්න පටන් ගන්නවා. ඒක නිසා සංඥා මට්ටමේ මිහිරි රුචි කැමැති දේවල් තමයි චිත්ත මට්ටමට යන්නේ. චිත්ත මට්ටමට යනකොට කියලා කෝටි ගණක් හම්බෙච්ච සංඥාව පටු වෙන්න පටන් ගන්නවා කැමැති ටික විතරක් තියාගෙන ඒ අකමැතිව අයින් වෙලා යනවා. එතකොට සංඥා මට්ටම තහවුරු වීමක් තමයි චිත්ත මට්ටමටපත් වීමක් කියන්නේ. එතකොට Taman දන්නවා මේක මම තෝරාගෙන තියෙනවා. මේක මගේ මනාප ලයිස්ට්වට වැටලා තියෙනවා. මගේ මල්ලට වැටලා තියෙනවා කියන්නේ. ඉතින් ඒක ගොඩාක් කල් ඇසුරු කරනකොට සංඥා මට්ටමෙන් චිත්ත මට්ටමට යනකොට ගොඩක් කල් ඇසුරු කරනකොට ඒක දික්තියක් බවට පත් වෙනවා. ඒ පුද්ගලයාට ඇඟෙන් ගලවන්න බැරි ඇඟීම කැලලක් බවට, ගුණ චර්ිතේ කැලලක් බවට, පෞරුෂත්වයේ කැලලක් බවට, දුචාරිකම් වල කැලලක් බවට. ඉතින් මේ විදිහට එකතු වෙච්චි දිට්ඨිය තමයි අපි ආත්මෙන් ආත්මයට උස්සගෙන යනවා. ඒකේ මුල කොහෙද කියලා අපි දන්නේ නැහැ. කොහොම මේ අපිට මේක එකතු වුණාද? කොහොම මේ අනිත්‍ය වයින් කරලා මේක අපි අල්ලගත්තද? දැන් මේක මගේ කියන අනමිකේ කරේ තියාගෙන අපි ඇවිිනවද කියන එක දැනගන්න ලේසි නෑ. හැබැයි යම් වෙලාවක අපි දැනගත්තොත් මට මෙහෙම ධිට්ඨියක් තියෙනවා ඒ ධිට්ඨිය මට වාසියට වැඩි අවාසියට ඉట్లా තියෙනවා එහෙම නැත්නම් ඒ ධිට්ඨිය මිච්ඡා ධිට්ඨිය කියලා ඒ ධිට්ඨි මට්ටමටපත් වුණාට පස්සේ ධිට්ඨිය වශයෙන් ගලවන්න බෑ ඒක හැදීගෙන එනකොට ඇතිවෙච්ච අර චිත්ත tattwය තේරුම් ගන්න ජීවන රටාවක් හදා ගන්න ඕනේ ඊට පස්සේ මේක ඊට විරුද්ධ සංඥාවක් දාලා ඒ චිත්ත tattete යනකම් ඇටුවම් බහැලා මන්දි මිදලා එන්න ගිය පතන් වෙච්ච සංඥා tattwe තේරුම් ගන්න ඒක විරුද්ධ සංඥාව මාර්ගයේ උත්තරේ හම්බෙන්නේ සංඥා මට්ටමින් තමයි හරියට වැඩි වරද්ද ගන්න පටන් ගන්න සංඥා මට්ටමින් උත්තර දෙනකොට වෙන්න තියෙන අපිට සංඥා මට්ටම සංඥා මට්ටමින් දෙන්නේ බොහොම තනුක බේතක් නිතර නිතර ඇසුරල යුතු බොහොම කුංචි බේතක් දෙන්නේ දීලා දීලා දීලා දීලා අර තීන වැරදි සංඥා විලොට නිවැරදි සංඥාවක් දෙනතද වැරදි චිත්ත මට්ටමකට නිවැරදි චිත්ත මට්ටමක් ඇවිල්ලා අර වැරදි දිට්ඨිය ගලවලා යනවා. ඒක නිසා මේ දස සංඥා සූත්‍රයේ දක්වලා තියෙන මේ දස සංඥාවල් භවනා කරන යෝගාවචරයට වරින් වර මතුවෙන උපක්ලේශ හඳුනාගත්තට පස්සේ ඒකට පිළියම් වශයෙන් කළ යුතු බෙහෙත් එකක් මේකේ තියෙනවා. ඉතින් මේක මේ බෙහෙත අහන්නේ කොයි ලෙඩේටද? මේ බෙහෙත වැඩ කරන්නේ කොන විස බීජයට විරුද්ධවද කියලා දන්නේ නැතුව පාවිච්චි කරුවොත් ඒකේ ගුණය අකාලිකව විඳ ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා වෙන්න ඇති අපේ ලංකාවේ බුද්ධ ශාසනයේ ඔය මෑතදී ඇතිවෙච්ච ප්‍රබුද්ධ භාවයට නැත්නම් ශාසනය පිබිදීමට භාවනා ලෝකෙ පිබිදීමල කලින් මේ අසුභ සංඥාව උපාසක උපාසකම්බල අතර ප්‍රසිද්ධ භාවනාවක් පාඩපත් වෙලා තිබුණා ඒක සජ්ජහායනා කිරීමේ ඒ ગાථා ටික කියමනේ එහෙම නැත්නම් ඒ සඳහන් අට්ටි මස්මින් කායේ කේසා දෝමා දන්ත ආදි වශයෙන් දෙතිස් කුණප කතා කිරීමේ සජ්ජහායනා කිරීමේ භාවනාවක් බව අඳුනගෙන තිබුණා හැබැයි ඒ අසුභ සංඥාව භවනා කරන්නේ මොන කෙලෙසියයින් කරන්නද කියන එක දන්නේ නැතිකමක් තියෙනවා. ඉතින් ඒක නිසා මේක අයබර වායයට පිටිකරහය බෙහෙත් බඳින්නසේ ගෞරවණීය කටයුතු භාවනාවක් බව හැබෑව. නමුත් මේ බෙහෙත් අහන්නේ මොන ලෙඩේද කියන එක දැනගෙන නෙවෙයි බෙහෙත පාවිච්චි කරන්නේ. ඒක වෛද්‍ය විද්‍යාවේ තියෙනවා prescription drugs තියෙනවා over the counter drugs තියෙනවා. ඕනම කෙනෙකුට ගිහිල්ලා අමාරුවක් තියෙනකොට ගන්න පුළුවන් බේච්චා කියනවා. සමහර බේත් තියෙනවා දොස්තර මහත්තයෙක් බලලා වෘත්තියේ මේ දොස්තර මහත්තයෙක් බලලා එයා ඒක නිකුත් කිරුවොත් විතරයි පාමසින් ඒ බේත් දෙන්නේ. prescription drugs සාමාන්‍ය ලෙඩට උනනට පාවිච්චි කරන්න බෑ. මෙච්චකල් විශේෂයෙන්ම බුදුම ශාසිකට අහුම්කම් දුන්නාට පස්සේ තමයි ශාසික කිව්වේ මේ අසුභානා පාවිච්චි කරලා තියෙන ඕවර් ද කවුන්ට්. කැමති කැමති කෙනෙක් කොහෙ තියෙනවද පැන්ඩෝල් වගේ අරගෙන බොනවා. යමරින් බලනකොට ඒක ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග් එකක්. කවුරු හරි රෙකමන්ඩ් කරන්න ඕනේ මෙයාට කාම සංඥා වැඩි. එහෙම නැත්නම් කාම ගුණයන් පිළිබඳ බැඳීම වැඩි. ඒ කියන දික්තිය කඩන්ඩයි මේ අසුභ සංඥාව දෙන්නේ. එහෙම නැතුව දැනටමත් අත්ති කිලමතාන යෝගයට ගිය කෙනාට අසුබ සංඥා වැටුනොත් එයා ශේදී වෙනසලයි. ඒකට වළක්වා ගන්න විදියක් නෑ. මේ අසුබ සංඥාව වැටුනොත් දැනට තමන්ගේ ආත්මය පිළිබඳ ද්වේෂයෙන් ගත කරන කෙනෙක් දැන් ද්වේෂ චරිතයක් ඒ කෙනාට නොබෝ කලකින් හිතන ජීවිතෙන් ඇති වැඩක් නෑ. කිසිමක සුබයක් නෑ. ඒක නිසා ශීදීන සගනේ බොහොම සරල දෙයක් වඩපත් වෙනවා. ඒ මොකද මේක සිද්ධි වෙනවා. සිද්ධි වෙන්න වෙන්න වෙන්න වෙන්න ජීවිතය පිළිබඳව තියෙන සාධනීය පැත්ත අයින් වෙලා ඒක පිළිබඳව මනස්සිතවිල්ල ඇවිල්ලා කොයි වෙලාවෙත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ගීගවල ඉන්න කට්ටිය භාවනා කරනවට කැමති නැහැ. මොකද භාවනා කළා සීදීනස ගන්න ඇත්ත කතාව. ඒක පිළිබඳව වරද ගන්න දෙයක් නැහැ. කියන එක හොඳ නෑ. මොකද මේ භාවනා කරන්න ආවම හොඳ දේවල් ගැන කතා කරන්න කියලා තියෙන. නමුත් භාවනාවේදී මතක තියාගන්න අපි හොඳ නරක ඉක්මෝල කතා කරන්නේ. ඒක තමයි අපිට සත්‍යයට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සර්වචත්තන්හන්සේ වැඩ ඉන කාලෙම මේ අසුභාවනා ගුණයක් නෙමෙයි මම කියන්න හදන්නේ නුගුණයක්. සර්වචත්තන්හන්සේ වැඩ ඉන කාලෙම වික්ෂුන් වහන්සේලා අතර নানা ප්‍රකාර ප්‍රයෝග වැඩ වෙන්න පටන් ගත්තා. එක එක ක්‍රමවලින් කාමය වික්ෂ ජීවිතේ රින් ගන්න පටන් ගත්තා. එහෙම නැත්නම් දුරාචාර, මිත්‍යාචාර. ඉතින් අන්නේ වෙලාවක සරුවචන් වහන්සේ අසුභ භාවනාව කොහොම තදින් දේශනා කරා. දේශනා කළා වාසනාවට වගේ සුමාන ගානකට සරුවචන් වහන්සේ විවේකී මිනිස්සු කැලේට ගියා. කැලේට ගිහිල්ලා ඉන්න අතරතුර දැන් තදින්ම සරුවචන් වහන්සේ අසුභ භාවනාව කියලා දේශනා කළා ගිය නිසා සංඝයා වහන්සේලා නිතර නිතර අසුභ භාවනාව වඩලා කීප දෙනෙක් සීටි නසා ගත්තා. ඊට පස්සේ මේක රැල්ලට ගියා. රැල්ලට ගියාට පස්සේ බත් කණ්ඩව පැවිදි වෙච්ච මිත්‍යා දෘෂ්ටික වගේ හොත් සමන වේශධාරී නිකලන්ඩි කියයි කියලා. මිනිස්සු කිදියකින් සංඥාංශල සීටි නසා ගන්නවා. ඒ නිසා යාටිප්ප ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට හරි කරදරයි මේක මට පාත්‍රය සිවුරයි දෙන්න මම ඔබ වහන්සේ ජීවිතය කරන්න. දැන් ඇග්‍රීමන්ට් එකක් ගැහුවා මම මරන්නේ දරුවාමගේ වාත්‍රයේ ඉවරයි වාරාම් වෙනවා. ඉතින් දවසට එක්කෙනෙක් මරනවා දෙන්නෙක් මරනවා තුන් දෙනෙක් මරනවා ඔහොම වැඩේ යන්න පටන් ගත්තා. කිසි කෙනෙක්ගේ දොස් දකින්නේ නැහැ. මොකද හේතුව ඔක්කොම අසුබිනේ දකින්නේ. ඉතින් කතාව දිගයි. දවසක් මේ මෙගලන් ගියා. සංඝයා මරලා අද්දකෙලේ කඩුවේලේ මේක හිණි ගඳ ගහන නිසා ගඟට බහැලා හොදනකොට කඩුව කල්පනා කරපරණේ අහිංසක ස්වාමීන් වහන්සේලා ජීවිතයේ ඉහි ගිය තැනවිලා බණ භාවනා කරනවා මම මේ මරණය කාරි නැද්ද දන්නේ නැහැ කියලා. මම මේ කරන වැඩේ වැරදිද දන්නේ නැහැ කියලා. ඒසොර ජීපිට ඇවිදගෙන එන භූතෙක් ඇවිල්ලා කිව්වලු අම්මෝ නෑ කෙලින්ම ස්වර්ගයට යන්නේ. ඔබ කරන්නේ ආඳුරෝ ජීවිත මේ ජීවිත මේ සංසාර ගමනෙන් එතර කරන නිසා විශාල පිංගමක් කරන ඔක පිළි සංවිධානාත්මකව පුළුවන් තරම් මරපක්. ඊට පස්සේ ආ දිගටම මරණ ජීවිතේ තියෙනවා. ඊපස්සේ සරුවචනංශ වැඩිලා ආනන්ද සාංශික ආනෝ ආනන්දේ මේ සංඝයා වහන්සේලා දුන්නේ ආසේනාසන හිස් කියලා. එහෙම එහෙමයි ස්වාමීන් වහන්සේ ඔක්කොම අසුබ සංඥා වැඩුවා. ඒක නිසා යත ජීවිතය පිළිවෙල කරලා කෙලින්මතු වුණා. ඒකට ජීවිතය නසාගත්ත පස්සේ මිගලන් දෙක ඉදෙන වෙන ජීවිත නසාගත්තා. ඊට පස්සේ සර්වඥාන්සේ සෙනඟ දැස් කරවලා. ආනාපාන සති භාවනාවේ තියෙන ආනිසංශයක් පෙන්වනවා. මේ අසුභ සංඥාදී සෑම භාවනාකින්ම භාවනා විකෘත ඇති වෙනවා. භාවනා හිත නොමගවන්න පුළුවන්. විලෝප නැති කරන්න පුළුවන් ආනාපාන සතිය විතරයි මොනම විදියකින්වත් විලෝප නැති කරන්නේ. ඒ නිසා සන්තෝෂේ ආනාපාන සතිය සමාධි භාවනා ආනාපාන සති සමාධි බික්ක වේ භාවිතා බහුලීකතා සන්තෝචේව පනීතෝ ආසේචන කෝච සුකෝච විහාරෝච උපනුප්පන්නේ පාපකේ අකුසල ධම්මේ අන්තරධා වේති උපසමේති කියලා ආනාපාන සතිය කවදාකවත් ඒ වගේ විලෝපන කරන්නේ නැති බවට ආනිසංස දේශනාවක් කියනවා. මේ භික්ෂුන් වහන්සේලාගේ විනය පොතේ. ඒක මම විස්තර කරන්නේ ඔය නිසරණේ අපි උඟක් කාලවට භාවනා කණ්ඩායම් වලට ඒ උපදෙස් දෙනවා භාවනා වැඩමුළු පවත්වනවා එහෙම නැත්නම් මේ වගේ තැන් වලට ඇවිල්ලා අදාළ කරුණු සාකච්ඡා කරනකොට අර පරණ ක්‍රමයට බහනා කරපු උගෝදනේ කහන ඇයි ස්වාමීන් වහන්සේ අසු බානාවක් කියලා දෙන්නේ. ඇයි ස්වාමීන් වහන්සේ අපිට මෛත්‍රී බානාවක් කියලා දෙන්නේ. ඇයි ස්වාමීන් වහන්සේ අපිට බුද්ධානුස්සතිය කියලා දෙන්නේ. ඇයි ස්වාමීන් වහන්සේ අපිට මරණානුස්සතිය කියලා දෙන්නේ නැත්තේ කියලා ඒක අනිවාර්ය නේද මේ අනික් බහනා කරන්න ඉස්සෙල්ලා මොකද අපේ අම්මලා තාත්තලා කිව්වේ ඔච්චරයි. අනපනේ කිව්වෙම නැහැ. ඉතින් ඇයි මේ කරන්නේ? දිග කතාවක් කියලා දෙන්න වෙනවා. ඒක සාධනීය විදිහට කියන්නේ යම් විදිහකට මේ දෙන උපදේශ අනුව ආනාපාන සති භාවනාවට බරන්න වැඩි නම් සමාවෙන්න ආනාපාන සති භාවනාව වඩන්න බැරි නම් ඒකේ ප්‍රශ්නයක් තියෙනවා නම් විතරක් මතක් කරන්න අපි ඒකට සාධාරණ උත්තරයක් දෙමු පුළුවන් නම් ආනාපාන සති වඩන්න පුළුවන් නම් මේ වගේ දේවල් ගැන කල්පනා නොකර වඩාදී ප්‍රශ්නයක් නමුත් ආනාපාන සතිය වැඩිවට පස්සේ හරි අසුබ භාවනාව ඉගෙන ගන්න ඕනේ. මොකද මේක තේරවාදී ආපු සම්මත වටින භාවනාවක්. නමුත් ඒක මොඩ වඩුව ආයුධත් පොරබදලා තුවාල කරගන්නවා වගේ මේකෙන් කපා කොට ගන්න ඕනේ නෑ. මේක මෙන්න මේ සීමිත පැත්ත යටදී ප්‍රයෝජන ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක දැනගෙන Tamange ආයුධ මල්ලේ තියෙන්න ඕනේ ආයුධ. අනිවාර්යයෙන්ම හැම කෙනාම පාවිච්චි කර යුතු නෑ. පාවිච්චි කළ යුතුම නැහැ. ඒක නිසා අසුභ සංඥාව වඩන්නේ කාමච්ඡන්දේ වැඩි කාම ගුණයන්ට දැඩි ආශාවක් තියෙන අතිසුඛෝපභෝගීත්වයට යන්න හදන අතිපාරිභෝගිකත්වයට යන්න හදන නොමරනවා කියලා හිතාගෙන ඉන්න නැත්නම් ජීවිතයේ සුභයි අනසත්‍යයේ සුභයි එනිසා අපිට කරන්න තියෙන ඉදurang පිනවීමමයි සාධාරණ ඕකමන්නේ සාධාරණ ධාර්මික ඕකමන්නේ අධාර්මික ඉදurang පිනවන්න ඕනේ කියලා කෙනාට ඒ තියෙන විකෘතිය නිසා ඒ විකෘතිය කරන්න අසුභ සංඥාව වැඩිවරක් වන්න. අසුභ සංඥා විරුද්ධ වෙද්දී තමයි සුභ සංඥාව. සුභ සංඥාව කියන්නේ මෛත්‍රී භාවනාව. අපේ බුද්ධ ශාසනයේ මෛත්‍රී භාවනාවත් උගන්වනවා සුභ සංඥාවත් උගන්වනවා අසුභ භාවනාව උගන්වනවා අසුභ සංඥාවත් උගන්වනවා. මේ දෙකෙන් කොයි වෙලාවක ඕක පාවිච්චි කරනවද කියන එක ඒ යෝගාවචරයක් බව කීමට එනවද කර්මස්ථානචාරය වගේ වෙනවද බුදුහාමුදුරගේ වකීමට එනවද කියන එක සලකා බැලිය යුතු දෙයක් සාකච්ඡා කරලා බලන්න ඕන එකක්. ඒක නැත්තම් කියන්න පුළුවන් මේ ප්‍රතිපක්ෂ භාවනා දෙකක් තියෙනවා මේකේ. ඒ ලෙඩේ හැටියට අපි ද්‍රාවණයක් තනක උදාසීන කරන්න ගියාම ආම්ලික දෙයක් නම් භාෂ්මික දෙයක් දාලා තනක කරන්න ඕනේ. භාෂ්මික දෙයක් නම් ආම්ලික දෙයක් දාලා තනක කරන්න ඕනේ. ඕනම දෙයක් තනක ඕනම දෙයක් උදාසීන කරන්න මේකයි කියලා එකම ද්‍රාවණයක් නැහැ. අපි ඉස්සර බලන්න ඕනේ ද්‍රාවණේ pH ගේ මෙච්චරයි මේකේ තියෙන ආම්ලික pH එකක් එහෙම නැත්නම් භාෂ්මික දෙයක් දාලා භාෂ්මික ධාවනයක් නම් මුලින් තියෙන අපි ආම්ලික දෙයක් දානවා. මෙන්න මේ තමන්ගේ ද්‍රාවණය ආම්ලිකද භාෂ්මිකද කියන එක රාග චරිතයද ද්වේෂ චරිතයද කියන එක කවදාකවත් තමන්ට පේන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා තමන්ගේ ඇස් දෙක කවදාකවත් තමන්ට පේන්නේ නැහැ. තමන්ගේ ඇස් දෙක බලන්න කණ්ණාඩියකින් බලන්න. ඇස් දෙකේ මුළු ලෝකෙම පේන බව කතාව ඇත්ත. නමුත් ඇස් දෙකට ඇස් දෙක පේන්නේ නැහැ මැරෙනවත් පේන්නේ ඒ වගේ කවදාකවත් තමන් තියෙන රාග චරිතයක්ද, ද්වේෂ චරිතයක්ද, මොහ චරිතයක්ද කියලා හඳුනා ගැනීම උනන්දුව කරගන්න. අවංකව ප්‍රයත්නයක් කරත් අපි රාගයන්මයි පේනහිල්ල කරන්නේ. අපේ හිත කවදාක සත්‍ය දකින්න කැමතිත් නැහැ. ඇත්ත වශයෙන්ම ඇත්ත දකින්නකොට අසුබයි. මේ වගේ භාවනා ක්‍රමයක් අපි යොදවන්නේ ඒ தත්ත්වය දැනගෙන මම රාගාධිකන මට ඇලීම් බැඳීම් වැඩි නම් මේක සියල්ල සුබයි කියලා හිතනවා නම් විතරක් අන්නේ ඒ සුබ සංඥාව නැති කරන අසුබ සංඥාව දාන. එහෙම නැතුව අපි නිතරම ජීවිතය අසුබයි, අසන්දසු හොඳ නෑ, මේක පිරිනවා, මේක මේ සදාචාරය දිලිනවා කියලා ලෝකේ දිහා ගොරෝසු බැලෙන් බලන කෙනෙකුට නම් සුබ සංඥාව දාන. සුබ සංඥා කියන්නේ මෛත්‍රී භාවය. ඉතින් මේ දෙක එකම කඩේ විකුණන්න තියෙන බඩු. මුදලායට බැලලා වැඩන්නේ නැහැ. Taman දැනගන්න මේ බඩුව ගන්න ඕනේ මේ වේතට, මේ ලෙඩේට, මේ බඩුව ගන්න ඕනේ මේකට. එහෙම නැත්නම් ඇටෝමේජිකට ගියාට පස්සේ මේ දෙකම ඇරලා තියෙනවා. කොයි එකද කන්න ඕනේ කියන එක තමන්ගේ තියෙන ලෙඩේ හැටියට තේරුම් ගන්න. ඉතින් මේ ලෙඩේ දන්නසෝ කෑවොත් ඇටෝමරුවෙක් මේ හැරෙක කරාට බැලලා වැඩන්නේ නැහැ. Taman දන්නේ නැතුව. තිබුණාට කාලා බෑ. ඉතින් ඒ தත්ත්වයට යන්න මේ මම කරන්න ඕන අසුභ භාවනාවද මම කරන්න ඕන මෛත්‍රී භාවනාවද කියලා දැනගන්න ඒ යෝගාවචරයට තියෙන හොඳම ක්‍රමය හැටියට මගේ පුද්ගලික අත්දැකීම ආනපනස. ආනපනසති කරගෙන යනකොට ඇති වෙන බාධාවල් ටික ඇති වෙන තුරුාන්තරා ටික හොඳට විග්‍රහ කරලා බැලුවොත් හරි ලේසියෙන් දැනගන්න පුළුවන් දෙවැන්නේගේ සහයෝගය ඇත්තන වඩා හොඳයි. මට භාවනාදී වැඩියෙන්ම ඉන්නේ ආශාවල් වැඩිකම නිසා ඉඳගෙන ඉන්න හිත දෙන්නේ දරුවෝ ගැන කල්පනා වෙනවා වස්තුව ගැන කල්පනා වෙනවා ආහාර කබාන ගැන කල්පනා වෙනවා ශප විඳින්න කල්පනා වෙනවා නම් හිතා ගන්න පුළුවන් මට ආසාවල් වැඩි දැනගත්තා ඉතින් ඉඳගෙන ඉන්නකොට කකුල් දෙක දිනවා මැස්ස වහනවා මදුරු වහනවා ශබ්ද කරන ඉවසන්න බෑ උණුසුම ඉවසන්න බෑ බඩගින්න ඉවසන්න බෑ තරහ වෙනවනම් නිතර නිතර වෙනවා ඒ කියනවා පටිඝ චරිතයක් තියෙන තරහක් තියෙන්නේ ඉතින් මේ දෙක දැනගන්න විදියක් භවනා නොකර හරි අමාරුයි. එනිසා මුල් මුල් වෙලාවේදී භාවනා කරනකොට මේ අඩුපාඩුව තමයි තේරෙන්නේ. නමුත් අඩුපාඩුවක් නෙමෙයි ඒක රෝග නියුක්තියක්. ලෙඩේ මොකද්ද කියලා අල්ලගන්න එක. එනිසා අසුභ සංඥාව කරන්න වෙන්නේ සුභ සංඥාවෙන් පීඩිත වෙච්ච චරිත. මේ සුභ සංඥාවෙන් පීඩිත චරිත ජීවිත වශයෙන් බලනකොට වර්ණ දශකයේ බල දශකයේ තදින් බලපාන. අපේ ජීවිතයේ ඉස්ලාම දශකයට අපි කියන්නේ මන්ද දශකය කියලා. උඩු බැල්ලෙන් ඉන්න වයසයි. ඊට පස්සේ ක්‍රීඩා දශකයේ 10 ඉඳලා 20 දක්වා. ඒ වෙලාවේදී එච්චර මේ කාම හැඟීම් මතුවලා නැහැ. ලිංගික හැඟීම් මතුවලා නැහැ. බුදලෙකට කරන්න හිතෙන්නේ නැහැ. ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන නැහැ. ඔය සෙල්ලම් වයි. ඊට පස්සේ වර්ණ දශකේ. වර්ණ දශකේ කියන්නේම කාම. ඉතින් ඒ දවසල කාම නැති වුණත් ඒ මහා ඔල මොඩලයි. තියෙන්න ඕනේ වෙලාවයි කාම නැත්නම් ඉතින් දෙලියුකුත් නැහැ. නෝ සමහරුන්ට ගියවගෙන යනවා එච්චරමයි වෙන මොකක් කරන්නේ මේ මනස චරිතෙත් කියලා සගන්නවා ලෙඩක් කර ගන්නවා මිනිසුත් එක්ක තරහ වෙනවා අර සෝබනී කියලා කියන්නේ බුදුහාමුදුර සෝබනී කියපුවා වර්ණ දශකේ ඊට පස්සේ බල දශකේ ඇගේ හයියත් ඔක්කොම නෑ ඉඳුරන් සියල්ලම ක්‍රියාශක්ති වෙන වයසේදී ඉතින් මේ දෙකේදීම සාමාන්‍යයෙන් බොහෝ දෙනා ඒ දින්ගික ජීවිතේ තාම අරින්නත අවස්ථාවේ අන්නේ වෙලාවේදී මේ කාමයේ පැත්තට ඇදලා යනවා වැඩි. ඉතින් ඒ වෙලාවට තමයි එයා දන්නවනම් ඒ අසුබ සංඥාව කිට්ටු කරන්න ඕන වෙන්නේ. නමුත් මම හිතන්නේ භාවනා මධ්‍යස්ථානටත් ඡන්ද හිත දෙන්නේ ඒ වයසේ. ඒ වයසේදී කියන්නේ කාම භාවනා කරන වයසමයි. වයස 60වත් වෙන්න ඕනේ ඉතින් ඒකකොට කොහොමද අසුභ සංඥාව ඕන්නේ නැව දොරෙන් කාර්ලෝ හිරෙන්න පටන් අරගෙන කෙස් දෙන්න පටන් අරගෙන හැම රැලි ගහනවා. එතකොට ඉතින් අසුබ සංඥාව දාන දාන සිවිදිනස ගන්න තමයි හිතේ. ඒ වගේ නෙවෙයි බලාගෙන ඉන්න කට්ටිය ඉන්නේ කමටහන් දෙන කට්ටියට සිවිදිනස ගන්න හිතෙනවා. මේ කොලන් දන්නකොට. ආගනමැදත්තාන්ට ගියාම අවශ්‍ය වෙලාවට බේත ගැන හිතන්නේ නැහැ, ලෙඩේ ගැන දන්නේ නැත්නම් මාර්ගයන් මේ දෙල්ලම කරන්න බෑ. අපිට මේ වගේ මූණට දමල මූණට ගහලා නැතුව මාරයට මේ දෙල්ලම කරන්න බෑ. ඒක නිසා අපි හරියට මායාවේ ඒ ප්‍රයෝගය ඒ න්‍යාය පත්‍රය දැනගෙන අපි තීරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ අපිට දීලා නැහැ බරපතල අවුදයක් උන්වහන්සේ සංඥාවක් දීලා තියෙනවා මායාව මේ මේ විදිහට ක්‍රියාත්මක වෙනකොට මෙන්න මේ බඩලික තියෙනවා ඔබ මේක ආරක්ෂක නූලක් වශයෙන් යන්ත්‍රයක් වශයෙන් ඉන්නේ ගැට ගන්න ඊටම මෙන්න මේක පාවිච්චි කරපන් ඒක නිසා මේ අසුබ සංඥාව පාවිච්චි කරන්න ඕනේ පසුබිම අව탁සීරු කරන්න එපා. අව탁සීරු කෙරුවොත් ලුණු වැඩි හොද්දකට තව ලුණු දැම්මා වගේ වෙනවා. හරි කටුක වෙන්න පටන් ගන්නවා. මේක සුභ භාවනාව උගා ප්‍රිය වෙන්නේ අත්කිලමතාන යෝගීට බර සදාචාරවාදීන්ටයි ප්‍රිය වෙලා තියෙන්නේ. සදාචාරවාදී අසුභ භාවනාව පාවිච්චි කරනවා තව කාට හරි ගහන්න. Taman භාවනා කරන්නේ කාට හරි රිදවන්න. කාට හරි කොන අහන්න පාවිච්චි කරනවා. ඒකත් එහෙම එකක් සරුවචනාංශේ කවදාවත් අගය කරලා නැහැ. සරුවචනාංශේ අදහස් කරලත් නැහැ. නිසා කෙනෙකුට අමාරුයි තව කෙනෙකුට කියන්න අසුභහනාව කරපන්. කියන්න පුළුවන් ගොඩක්කල් ඒ චරිතය හොයලා බලලා චරිතයට ගැළපෙනවා නම් කියයි පොතන තියෙන්නේ අද ආශා බහුලත්වයක් බැඳීම් බහුලත්වයක් සුබ වශයෙන් බලන එකක් ඒ ආශුභ භාවනාවට යන්නේ දැන් දේව වාදයේ ගත්තොත් දිවෙන්වන්සේ නිෂ්පාදනය කරන ලද සුභයක් කියන එක තමයි හැම සුද්ධ බයිබලයකම සුද්ධ ලියවිල්ලක තියෙන්නේ. ඒක නිසා ඒ ඇත්තන්න කවදාවත් මොනම හේතුවක් නිසාවත් අසුභාවනා කරන්න බෑ. එතකොට මෞංකාර දෙයයන්ාන්සිට විරුද්ධ වෙනවා. මූල ධර්මානුකූලව. ඒගොල්ල කියන්නේ අසුභාවනා කියලා කියන්නේ නාස්තික ධර්මයක්, උච්ඡේද ධර්මයක්. මේ ලස්සන සුන්දර දේව නිර්මාණය නරක පැත්තට බලන්න හදනවා. සර්වඥාන්සේ දේවවාදී නොවිච්ච නිසා සර්වඥාන්සේ ඒක උපක්‍රමයක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒක කිසිසේත්ම දාර්ශනිකව මතවාදී විරෝධයකට යන්නේ නැහැ. සත්‍යාම සුළු කොටසක් විතරයි මේ අසුභ භාවනාව භාවනා ක්‍රමයක් වශයෙන් අඳුරන්නේ. එචයි බුදුම ශාන්සේ කියන දෙයක් තමයි බටහිර ලෝකේ කියලා භාවනාව ගන්නකොට අසුභ භාවනාව ගන්න දෙන්න දෙපා. මොකද ඒගොල්ලන්ගේ මානසිකත්වයේ තියෙන දේව නිර්මාණවාද. ඒගොල්ලන් ඕන කරලා තියෙන්නේ මේ භාවනා මාර්ගයෙන් තව සුභේ වැඩි කරගන්න. එතකොට මේක ලක්තනම අසුභයි කියලා කිව්වොත් මූලික චින්තනයට විරුද්ධ වෙනවා. අනිකනේ ලංකාවේ වුණත් මේ බටහිර චින්තනයේ තියෙන කෙනෙකුට මේක අදාහ ගන්න බෑ. අදාහ ගන්න බෑ මොකද ඒගොල්ලන් ඕන කරලා තියෙන්නේ භාවනාව හරහා තව වර්ණ දශකේ වැඩි කරගන්න. බල දශකය තව ටිකක් දික් කරගන්න පුළුවන් නම් ඒක කරන එකෙන් අසුභිදා කරන්නේ නැහැ. ඒ නිසා මම මේ උත්සාහ කරන්නේ මේ ධාතුව තැම්පත් කරන්න විශේෂ කටඬුවක් අවශ්‍යයි. එහෙම නැතුව වෙන තැනක තැම්පත් කෙරුවොත් ඒක නාස්තික වෙන්න ඉඩ තියෙනවා. ඒ ඒ චරිතයට, ඒ ජීවිතයට, ඒ සෞඛ්‍යයට බාධා කරනවා. අන්නේ පසුබිම දන්නේ නැතුව මේ තිබුණට කන් එපා. මෙලොවට දැනගෙන පසුබිම දැනගෙන සාක් පාවිච්චි කරන්න. නිසා අසුභාන පිළිබඳ තුන්වෙනි පාරාධිකාරයේ සඳහන් වෙලා තියෙනේ වික්ෂුන් වහන්සේලා සීදීන සංගණීමේ සිද්ධිය උගෝදෙනෙක් කියනවා කියන්න එපා ඒක බුද්ධ ආගමට නරකයි කියලා. ජීවිතේ ඉන්න කාලේ උදේනසි දීපු කමතහනක් වැඩි පිළිදෙන්න සීදීන සංගණන. ඉතින් වෙච්ච දෙයක් ආයෙ නරක හරි අර හරි වෙච්ච දෙයක්. වසන් ගන්න දෙයක් නැහැ. දැන් උනත් වෙන්න පුළුවන්. දැන් උනත් වැඩිට පාවිච්චි කරන්න. මේ මේ භාවෙත් මතක් කරලා දෙන්නේ එහෙම එක වර්ගයට නරකට පාවිච්චි කරන්න එපා. දැනගන්න අසුභාන භාවිතා කරොත් භාන කර්මස්ථාන තුනක් ගන්න. අසුභය කියලා කිව්වහම අපි දන්නවා බුද්ධ දෙයිල පොත කියවන වයසේ හිටියනම් ඒකසල පංසත් යනකොට අපි හැමදාම බුද්ධ දෙයිල තමයි ගෙනියන්නේ. ඒ මොකටවත් නෙවෙයි දේව දෙයිල කියලා පොතක් තිබ්බා ඒකට ගන්න බුද්ධ දෙයිල කියලා පොතක් ගාවා. එච්චරයි. වෙන මොකක්වත් බුද්ධ දෙයිලක් නැහැ. මොකද ඒ කාලේ තදින්ම මිෂනාරි ආගම විරුද්ධව අපි සිංහලයා ක්‍රියාත්මක කරනවා. ඒ බුද්ධ දෙයිල තිබුණේ අත්තිමස්මින් කායේ කේශා රෝමා නකාදන්තා කච්චෝ කියන එක කවුරුත් දන්නවා. ඒක මේ ඉරිමානන්ද සූත්‍රයේ මම කියපු පාඩය විස්තර කරන්න දෙන්නේ උකෙන් තමයි. ඉමමේව කායං උද්දම් පාදතල අදෝ කේශමත්තක පාතලේ මුද කෙස්සල්ලින් යට දශපරියන්තං අම පිරිසිඳගත්ත මේ ශරීරයේ අසුචි නොපච්ච වෙක්කටි මේකේ තියෙන අසුචි. සුචි සුබ නෙවෙයි සේයති ඉදං අත්තිමස්මින් කායේ කේසා ලෝමා නකා තණ්හා තච්ච මේ තච්චපරියං තච්ච පංචකේ කියලා මේකට කියනවා මිනිස්සු දකින්නකොටම පේන පහ කේස් ලෝම නිය දත්සං නැත්නම් රූපලාවන්‍ය මධ්‍යස්ථාන වලට ඔය පහෙන් තමයි බිස්නස් තියෙන්නේ. අනේ ඇතුලේ වගේ බිස්නස් නෑ. රූපලාවන්‍ය කටේ ඇතුලේවත් එක බිස්නස් නෑ. ඕකත් එක තමයි ඔක්කොම ටික තියෙන්නේ. ඒක නිසා පැවිදි වෙනකොට පැවිදි වෙන ආසනයේදීම කෙස්වැල්ලක් කපලා අතට දෙනවා මේ කෙස් බහලා ඉවර වෙනකන් මේ කෙස් ටික ජටේ තියාන මේ කෙස් වර්ණයෙන් ගන්ධයෙන් හැඩයෙන් දිශාවෙන් පරිච්ඡේද වශයෙන් පිළිකුල බව තීන්දුව කරනවා වර්ණය ගත්තොත් පිඟුම් පැහැරක් තියෙන්නේ කිසිසේත්ම කෙස් ගහක් තනියම බලනකොට ලස්සන වර්ණයක් නැහැ. හැඩයෙන් ගත්තාම බලුවලියක් වගේ. කොච්චර කෙලින් කෙරුවත් කෙලින් නිකෙන්නේ. ඇද වෙනවා. වර්ණේ හැඩේ ලස්සනකුත් නැහැ. ගන්ධෙමුත් දවස් තුනක් විතර නාන්නතු ඉඳලා බලන්න. ඔන්න නියම නෙවනා කෙස්වල නියම ස්වභාවය. ඒකයි ඔය කෙස්වල ගාහන දේවල් ගොඩක් තියෙන්නේ. ඕකේ ඉන්න හඩු ගඳ නැති කරන්නේ. ඒ හඩු ගඳ තමයි ඔකේ ස්වභාවය. ඇද්දන් ගාව තියෙනවා. වැද්දන්ගේ තියෙනවා හැඩපළු ගෙතෙනවා. හැඩපළු ගෙතෙනවා පීරන්නේ නෑ කොණ්ඩේ. හැඩපළු ගෙන්නට ක්‍රිස්කස් ඔක්කොම ගොනු වෙලා ඔක ඇතුළට මස්ස වෙනවා කියලා. මස්ස වීමක් වෙන්නේ නෑ. එහෙම නැත්නම් තාපසය මේ තාපස තෙල් කියලා જાතියක් හදනවා. දුඹ තෙල් වගේ තෙලක් කරන අලුත් එක ගලවම් කරලා කෙස් වලට තියලා ගහනවා. මොකද නැත්නම් අර කපන්න උපකරණක් නෑ ඒ කාලේ. කෙස් ගැවුනොත් උකුණොයි. ඒ නිසා අරක පොඩි හදලා පිටිපස්සට බඳින්න බෑ. මොකද බුදියන්න බෑ. ඒ නිසා පැත්තට කරලා බලන්න. හොඳ ආජීවකයේ කියලා කියනවා. කිස්කුලි පැත්තකට බඳගෙන ඉන්නවා වෙන කරන්න දෙයක්. ඒකෙත් ගඳ තියෙනවා. ඒ තපසංගෙත් ඒ ගඳ තියෙනවා. මේක තමයි කෙස්වල ගඳ. ඒ වගේම දිශා වශයෙන් මේ තෙතිස් කුණක උඩ දිශාවේ පිටලා තියෙන්නේ පරිච්ඡේද වෙලා තියෙන්නේ අනෙකුත් කෙස්කසල. උතුමිසක් තරම් ප්‍රදේශයක් අර තෙතහමේ ගිහිල්ලා ඉඳලා තියෙනවා වටේට කෙස්කස් තියෙනවා යට තෙතහම තියෙනවා උඩට අවකාශය තියෙනවා මේ පහේම ගන්දේන පටික්කුලං වන්නේන පටික්කුලං දිශා වශයෙන් පටික්කුලයි පරිච්ඡින්න වශයෙන් පටික්කුලයි හැඩෙන් පටික්කුලයි කියලා අර හාමුදුරුවර කෙස් බානකම් මේක දිහා බලහන් ඉන්නකොට කෙස් බානකොටම රහත් වෙච්ච නැතන් රැසිලා බර ගන්න අපේ පොතේ සඳහන් කුරග්ගේ හේව අරහත්තං අපාපුණී කියලා කියනවා කෙස් බාන කොටම එයා රහත් මොකද මේ අපි නැත්තම් මේක ජීවිතයේ ලස්සන කරගන්න වර්ණවත් කරවන්න මේ කෙස් අල්ලගෙන පංච කල්යාණින් එක කල්යාණයක් විදිහට උතුම් ආකර්ෂණයක් කෙස් ටිකෙන් අපි ගොඩක් කෙලස් වවන කෙස් වලින් අපි ගොඩක් එක එකනා ප්‍රියමනාප කරගන්නවා ආකර්ෂණය කරනවා ඒකම අතට අරගෙන දුන්නට පස්සේ ඔන්න කෙස් දිහ බලනකොට ඒක කර්මස්ථානයක් කරගන්න හැටි ඒ වගේම මේ කෙස් දහක් සුප් එකට වැටලා තිබ්බාම නැත්නම් පලාවක හම්බෙලා උගුරේ පැටලෙනකොට වක්කාර එනවා මේකේ ඉලියද ඒ ඒ උජතු අම්මා හොඳ ඇති ලස්සන ඇති වෙනම කතාවක්. නමුත් තනි කෙස් ගහක් වටනොත් මාළුවට අන්න එතකොට ඉතින් මුටි ඔළුවේ නමනවා බත් එක්ක ගන්න හම් වෙන්නේ ඒ තරම් මේකේ පිළිකුලයි. කෙස් ගහක් තිබුණොත් එහෙම ඒක රස පිළිකුලක් තියෙනවා. ඉතින් අන්න ඒක නිතරම ශීපත් කරනකොට අපිට පේනවා මේ 32ක් මේ වගේ පාර්ට්ස් දාලා තමයි මේ වාහනේ හදලා තියෙන්නේ. එක එක පාර්ට් එකක් අරගත්ත එකක්වත් වෙන් කරලා ගන්න සුබයක් නැහැ. ඒ පන්දි ස්වාමීන් වහන්සේ බුදු වෙනකොට කියනවා අද තියෙන හොඳම බෙන්ස් කාර් එකක් ගන්න. බෙන්ස් කාර් එක ඇසෙම්බල් කරලා ගත්තාට පස්සේ අඹ ගෙඩි වගේ අම්බෝ කියලා වැඩක් නැහැ. ඒරොඩයිනමික්ස් හොඳයි, සස්පෙන්ෂන් හොඳයි. බුද්ධ යන්න පුළුවන් හයි ලෙවල් රෝඩ් එකේ හයි ස්පීඩ් යන්න පුළුවන්. කැල්කියුල් ගලවන්නේ කියලා. කල පොඩියෙකුට කියන්නේ කිනු ඔබට දෙල්ලම් කරන්න කැලලක් ගන්න කියලා. එක කැලලක්. අන්තිම අජුවයි හැමස්පෑ පාටයක්ම හරි විරිත්තිලාදී. ඔක්කොම එකතු වුණාට පස්සේ තමයි ඔය හැඩේ ලස්සන ඒරෝඩයිනමික්ස් එන්නේ. එන්න ස්පෙයා පාර්ට් එකම මජන් යයිලා තියෙනවා. අත ගෑවොත් ආය සබන් දාලවත් හොදන්න බෑ. ඒ නිසා කැරියට ගත්තට පස්සේ ඒ කිසිම මනබන්ධන ගතියක් නැහැ. ඉතින් අපිට මේක වෙන් කරගන්න බැරි කියලා කියන්නේ විපස්සනාව නැහැ. විපස්සනාවෙන් කරන්නේ අර පොදියට සමූහයට ඒකකයක් වශයෙන් පෙන්වන දේ වෙන්කොට දැක්කමයි. මේකට අපි පරිච්ඡේද ඥානය කියලා කියනවා. ඒක නැත්තම් කතා කොට බැලීම කියනවා. මේ කතා කොට බලන්නේ දේවවාදීන් විසින් දේව නිර්මාණයේ වශයෙන් දෙන මනුස්සකයි. මෙලෝ જાතියේ දෙයයන් පිළිබඳ හැඟීමක් තියෙනකොට දේව නිර්මාණයට අත කියන්න බෑ. ඒ සර්වඥාන්සේ මේ ක්‍රමයකින් ඉතික් ඉන්දියා ගවිතිච්ච දේව නිර්මාණවාදයට පැහැදිලිවම කිව සෝංකතකට කියලා බලපන්. එහෙම නැත්නම් කුහේන මනුස්සයෙක් දිහා බලපන්. මේකේ ගන්න දෙයක් තියෙනවා. ඉතින් සමහර කෙස් ගත්තොත් කෙස් වල තියෙන මේ වර්ණය, ඉඟුවන් පැහැය අපි නිල කසිනේට ගන්නෙ කෙස්. ඒ නිසා කෙනෙකුට නිල කසිනේ වඩන්න ඕනේ නම් කෙස් ටිකක් අරගෙන සුදු පිටානක් උඩ දාලා කැලි ටිකක් ඒක දිහා ඒක දිහා බලාගෙන ඒක ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ඒ තමන්ගේ හිත යන්නේ වර්ණෙට නම් මේ මම කියන්නේ මෙහෙම පටන් ගත්තාම ලේසි. මේ කෙස් ටිකක් ගත්තාම මේ කෙස් ටික දිහා බලන භාවනා කරනකොට කෙනෙකුට භාවනා පෙත් තුනක් පෑදෙනවා. ඒ පෑදෙන්නේ මෙහෙමයි බලාන ඉන්නකොට යම්කිසි ගොඩ තේරෙනවා නම් මේකේ තියෙන මේ ත්‍රිගුවන් පැහැය, කපර පිටක තියෙන පැහැය. මේක නීල වර්ණ කියලා කියන්නේ ඈත තියෙන කන්දක පැහැය කියන්නේ. ළඟට යනකොට ඕනේ කන්දක් කොළ පාටයි. ඈතට යනකොට නිල් පාටයි. අන්නේ පැහැය තමයි කෙස්වල තියෙන්නේ. මං කියන්නේ සුදු කෙස් නෙවෙයි කළු කෙස්. ඒක දිහා බලන වර්ණයට ගියොත් එයාට ඒ කෙලෙස් කෙස් කෙස් දිහා බලන ඉස්ලාම් භාවනා කරන්නේ කෙස් පද දිහා හෝ කෙස් කලබක් දිහා හෝ බලලා කේසා කේසා කේසා කේසා කියලා භාවනා කරනකොට කරනකොට යම් වෙලාවක ඇත්තට වහගත්තට පස්සෙත් ඒ නිමිත්ත හිතේ හිටිනවා නම් ඒ නිමිත්ත හිතේ හිටින්න පුළුවන් ක්‍රම තුනකට එකක් තමයි වර්ණය එතකොට නිල කසිනියට ආදර කරනවා. අනිත් එක පිළිකුල. පිළිකුල කියලා කියන්නේ තණ්හාවේ රාගය අනිත් පැත්ත. තුන්වෙනි එක තමයි ශරීරයේ දෙත් කොටස් වලින් මේක වැටෙන්නේ පඨවි කොටස් වලට. ඝන දේවල් වලට, වැగిරෙන දේවල් වලට නෙවෙයි. ඒ නිසා වර්ණය වෙන්න පුළුවන්, පිළිකුල් බව වෙන්න පුළුවන්, ධාතු ගුණේ වෙන්න පුළුවන්. ඒ නිසා කිස් දිහා බලන කේස කේස කියලා භාවනා කරලා කරලා කරලා යම් ඒකට උග්ඝහ නිමිත්ත කියලා කියන අරක නිමිත්ත ඉතර ගන්න උත්සාහ කරනවා මෙනේ කරලා මෙනේ කරලා ඊට පස්සේ අත් එක වහගත්තට පස්සේ ඒකේ ප්‍රතිබිම්බය හිතට පේනකොට ඒකෙන් වැඩියක් ඇදිලා යන්නේ පිළිකුල පැත්තට අසුභ භාවනාව කියලා කියනවා වර්ණන අභිභායතන කසින වශයෙන් ඒක නීල කසිනයකට පාර වෙනවා එහෙම නැත්නම් හටවි කොටස් වුණා නම් දහස් මනස කරට ලෝමත් ඒ වගේ තමයි කේසාලව නඛා නියපොත්තක් ගත්තත් වර්ණ సంతාන පටික්කුල වර්ණ සංතාව වශයෙන් පටික්කුලයි දිශා වශයෙන් පටික්කුලයි පරිච්ඡින්න වශයෙන් පටික්කුලයි ඒ හැම එකකම අටවි කොටස් තමයි කියන්නේ ඒ නිසා හැම මේ කොටසක් එක්ක භාවනා කරනකොට ඒ කෙනා දැනගන්න ඕනේ මේ කොටාසේ Tamanට පිළිඹු කරන්න මොකද්ද කියලා හැම කෙනාටම එකම දේ පිළිඹු කරන්නේ. එකම දේ හුවා දක්වන්නේ. එකම දේ නිමිති කරන්නේ. එකම දේ අරමුණු වෙන්නේ. ඒක නිසා භාවනා කෙරුවට කේසාලෝමන කදන්ත කියලා සර්වඥාන්සේ පෙන්වන මේ දෙතිස්කුත ප්‍රකාශ අසුබිතම නෙවෙයි කෙස්කට බල උදව් කරන්නේ සමහර වර්ණයට උදව් කරලා අභිභායතන කසිනෝට යන්න පුළුවන් අටවි කොටසට යොමු කරවලා ධාතු මනස්කාරට යන්න පුළුවන් තුنين එකක් තමයි මේ කියන අසුබේ. ඒ නිසා මේ <clears throat> පුත්තාස භාවනාවට කියන්නේ කායගත සතිය කියන්නේ. කයනුගිය සිහිය. ඒ කයනුගිය සිහියෙන් වර්ණ කසිතෙන් ගිය සමත භාවනාවට යනවා, අසුබෙට ගිය සමත භාවනාවට යනවා, දහතුමස්කාට ගිය විපස්සනාට යනවා. දැන් මේ ගමන් සංසාර පුරා වඩාගෙන ආපු පිටේ හැටියට මේ කිස්තික ඒකනට දක්වන මේ නිමිත්ත, ඒ දක්වන අරමුණ, ඒ පිළිබිඹුව Tamanට තීන්දුව කරන්න බෑ. ඒක තීන්දුව වෙලා තියෙනවා. Tamanට තියෙන්නේ කෙස් ටික දිහා බලලා මම මේක දිහා බලනකොට මට එන ආකල්පය මොකක්ද කියලා එක්ක තමන් ඒක වටා ගන්න නැත්නම් කර්මස්ථානචරයට කියන්න. එතකොට කර්මස්ථානචරය ඊගාවකට එනියලා දෙනවා. එහෙමනම් මේ කෙස් වල තියෙන වර්ණය බලන්න එතනම් පඩවි ගතිය බලන්න නැත්නම් අසුබ ගතිය බලන්න. ඉතින් තමයි මේක ඇතුලේ තියෙන විශාල දෙත් මම්පෙච්ච රසලා තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් මේ අසුභ භාවනාව කෙස් වලට සම්බන්ධ අසුභ භාවනාව ගන්න සමත භාවනාවක් විදියට. නමුත් කෙස් කියන ධාතු කොටස ගත්තොත් ඒක ධාතු මනසිකාරය යොත් විපස්සනාත්මක් යනවා. ඒක නිසා ආනාපානය කරනකොට උනත් හිත ගන්නේ සමත නිමිත්තක්ද විපස්සනා නිමිත්තක්ද කියන එක වෙලාවෙන් වෙලාවට වෙනස් වෙනවා පෞෂය පිටිය පිටලයක් කියලා වෙනස් වෙනවා කාලෙන් කාලටත් වෙනස් වෙනවා ඉතින් මේ දෙකේ ඇත්තටම වෙනසකුත් නැහැ. අපි මේ හිතාන ගියාට මේ සමත දිගේ ගියත් හොඳයි. විපස්සනා පැත්ත ගියත් හොඳයි. ඒක නිසා මේක අවුලකට එහෙම නැත්නම් ගැටලුවකට මුල් කරගන්න නරකයි. මොකද දෙනෙක් හිතන්නේ සමතේ හොඳයි විපස්සනාව හොඳයි කියලා. අන්න එතකොට ප්‍රශ්නයක් එනවා. ඒ එහෙම නෑ. මේ නිකං ගෙදෙට්ටල බත් කකා බුදියන් කැටි දෙකම හොඳයි. නිකම්ම නිකන් ගෙදෙට්ලා ඉන්නට වැඩිය මොකක් හරි කරන එක හොඳයි. ඊට පස්සේ උක කොන්න දෙකට බෙදාගත්තට පස්සේ ගැට දාලා මොස්තර දාන්න පුළුවන්. අපිට මේ පටන් ගන්නකොට මේ ඔක්කොම විස්තර බලන්න ගියොත් ඒක හරි ගොක් තොරතුරු අවශ්‍ය නැ රෝග නිర్ణය මේ ලෙඩ ලක්ෂණයටම කරන්න හදනවා. හරියන්න පුළුවන්. ඒක හොඳ වැඩේ තමයි ගොඩක් අසු කළ මේ චීන්දුව ගන්න. ඒ නිසා මේ අසු භාවනා ක්‍රමයේදී යෝගාවචරය වෙනකොටත් ආනාපාන සතිය වගේ කරඩ කොපිනෙකුට නම් එයාට තේරෙනවා මේක හරහා ගොඩක් මං පිටසකස් කරගන්න. එහෙම නැත්නම් උගදෙනේ කියන්නේ ආනාපානය කරන්න ඉස්සෙල්ලා චතුරාර්යක භාවනා කරන්න ඕනේ. චතුරාර්යක භාවනා කරන්න නැතුව ආනාපානෙට පිටසෑදෙන්නේ. ඒ කියලා දෙන්නේ බුද්ධහනුසුති මිත්තාච මරණං අසුබස්සති යෝයිමා චතුරාර්යක්ඛා වික්ඛු භාවීය සීලවා. ඒක තමයි අටුවාචාර්ය නාථ බඳපු ගාථාව. නිසා මම බුදුම කිය වෙලාවේදී මමගේ භාවනා නොකරන ස්වාමීන් වහන්සේ නමගේ අනුග්‍රහය අරදී මම ගිහිල්ලා භාවනා මධ්‍යස්ථානක හිටියේ. ඉතින් ඒ ඒ භාවනා නොකරන ස්වාමීන් වහන්සේ භාවනා කරන මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේ අතර දෙන්නම එකම නිකාය තමයි බොහොම සුවදයි. ඒකට මම අඬ ගන්න ගිය ස්වාමීන් වහන්සේ මට කියනවා මරණානුසුති අසුභාච මෙත්තාච මරණං අසුභසති සෝයිමා චතුරාර්යක්ඛා බික්කු භාවීය සීලවා. ධම්ම ජීවිතඹ සීලේ සම්පූර්ණ කරගෙන ඔය භාවනාවට යන්න හදන්නේ කියලා මම කියනවා. මොකද මගේ බලාතක නැහැ මං සීලයෙන් බලනකොට ඕගොල්ලෝ තරම්වත් නැහැ මම. නේද මට ওই තියෙන ටික ඇති කියලා හිතන හැම බෑනේ පොතේ කියලා තියෙන මේ ඉස්සල්ලම සිල්වන්ත වෙනවා. ඊගාටම චතුරාර්යක්ඛ වඩන ඊට පස්සේ භාවනා කරන්න කියන්නේ. එනිසා මම කමන්නේ. මම ඒක කියනවා මම අතෙන්ද කිය ස්වාමීන් වහන්සේ කියන්නේ ඔබ භාවනා කරලා බලපන් සීල තියවද නැද්ද කියලා භාවනා කරලා බලපන් සතරක් කොහොමද කියලා ඒ වෙන්න පුළුවන් කමේ ඉතින් මම කෝ ඔබ අහසල දෙනොත් මම අර ගාන්තර කැමති ඊළඟට කියනවා භාවනා කරනකොට අනිත්‍ය හදා ගන්න පුළුවන් ලොබවන්නේ කියනවා හදාගෙන භාවනා කරන්න කියලා ඔව් වාසියට තමයි චොරන් මම කෝ හැදිලියම වාසිය ඒකට මට අයිතියක් තියෙනවා මට තියෙන මානව අයිතිවාසිකම මේ භාවනා කරලා බලලා සීලේ හරිනම් මේ භාවනා ආරියයි. සීලේ හරි නැත්නම් මම පස්සේ ඇවිල්ලා ඔබ හන්දලඟට එන්න මට සීලේ අත්ල දෙන්න. මට චතුරාර්යක භාවනා කරන්නේ නැතුව මේක හරියනවා නම් මට චතුරාර්යක භාවනා ඕනේ නැහැ. මට චතුරාර්යක භාවනා අනිසම භාවනා කැඩෙන්න නම් ඔබ ළඟ වහන්සලකට එන්න. අපි වාහනයක් පල්ලයට නැතර කරලා තියනවා නම් තර්ඩ් ගියර් එක පික් කරත් ඇහැ. නග්ගන්න උඩ පැත්තට තියනවා නම් ෆස්ට් එක පික් කරන්න. මට්ටමේ තියනවා ෆස්ට් එක පික් කරන්න. මොකද පල්ලයට තියෙන භාවන වාහනේ පල්ලයට යන්නේ තියෙන්නේ. ස්ටාර්ට් කළා තර්ඩ් එකට දාලා පික් කරන්න පික් කරන්න. ඒක හැමතැනම හරියන්නේ නැහැ. ඒක නිසා අවස්ථානුකූල විදිහට පාවිච්චි කිරීම මුදුවට මම මේක සාධාරණීකරණය කරන්නේ අපි ඉන්නේ ශාසනය අවුරුදු 2600ක් ගිහින්. අපිට ඔය හොඳම හොඳම සුඛෝපභෝගයකට යන්න බැරි වුණාට අන්තිම බස් එකේ හරියන්නේ ඒකයි තියෙන්නේ. එතකොට අපිට හැකි සංඥාවක් ගන්න වෙනවා. චතුරාර්යක භවණ අවශ්‍යයි. හැබැයි කොයි එකද කමන්න චරිතයට ගැලපෙන්නේ කියලා දැනගන්න අපිට කවුරුත් නැහැ. ඒක අපි කොතනින් හරි බහගත්තට පස්සේ තමගේ චරිත ලක්ෂණ මත වෙනවා. ඒක උදේ මේවා තියෙනවනේ. ඒක නිසා අපි එතෙන්දී ගෞරව සම්ප්‍රයුක්තව අපේ තේරවාදයේ පැවතිච්ච මේ සම්මත භාවනා පාවිච්චි කරන්න ගෞරවය තියෙනවා. මොකද ඔක්කොම අංග සම්පූර්ණ කර මෙතෙන් යනවා කියන එක මට වෙන්නේ මූල ධර්ම පැත්ත වැඩි. ඉතින් මම මේ කරන මතයට විරුද්ධ අදහස් කුරුකුල තියෙනවා. මම ඒකට කතාව විරුද්ධ වෙන්නේ නැහැ. යම් කෙනෙක් කියනවා නම් චතුරාර්ය භාවනා කරලම කරන්න ඕනේ. නැත්නම් සීලේ 100 100ක් අංග සම්පූර්ණ කරලා කරන්න ඕනේ කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක බාර ගන්න කටියට ඒක හොඳයි. නමුත් මම දෙන්නලා දෙන්න හදන්නේ අපි අද ගත කරන සංකර ජීවිතයේ හැටියට. අපි අද ගත කරන වෘත්තීය භාරත් එක්ක බලනකොට අපිට මේ සියල්ලංග සම්පූර්ණ කරන කරන්න මේ ජීවිත කාලේ මදි වෙන්නේ කිති. මම දන්නවා මේ චතුරාර්යක භාවනා සම්පූර්ණ කළ කරනකොට පොදු ප්‍රකාශයක් තියෙනවා චතුරාර්යක භාවනා කරන්න මාස 8ක් විතර. මාස 60ක් කරලා තමයි ආ සුදුස්සෙක් වෙන්නේ අරහත් මාර්ගයේද පිටපාගෙන ආනාපාන සති භාවනා කොහේ කරන්නේ. නමුත් හොඳට ආනාපාන සූත්‍රය කියලා බලනකොට ආනාපාන සූත්‍රය හරහම චතුරාර්යක භාවනාව වැඩ ගන්න පුළුවන්. මෛත්‍රී භාවනාව වැඩි ගන්න පුළුවන්. බුද්ධානුස්සතිය වැඩි ගන්න. මග්ගානුස්සතිය වැඩි ගන්න. එතකොට අපි ආනාපාන සෑහෙන පටල වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ චතුරාර්ය මේ මේ අසුබ භාවනාව කියන ටික භාවනාව කොයි වෙලාවක හෝ Tamanට තිබුණු මානසික ප්‍රශ්න තිබුණු අසහන දුරු කරලා මානසික ආතතිය දුරු කරන්න හේතු වුණාට ආනාපානසතිය නැත්තම් මම කියන්නේ මෙහෙම ආනාපානසතියෙන් කියලා සෝවන් වුණා ඒ චතුරාර්යක භාවනා ඉගෙන ගන්න. ඒ ටික මල්ලේ තියෙන්නේ. කවුද මල්ලේ තියෙන්නේ? මොකද තේරවාදයේ විදිහ මෙතෙක් කර කරපු එතකොට ඒක පිළිබඳව අහලා තියෙන්න ඕනේ. යම් ප්‍රමාණයක් කරලා තියෙන්න ඕනේ. යම් ප්‍රමාණයක් කවුරුට යහුවොත් මෙන්න මේක මෙහෙමයි කියලා කියලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා ඒක සම්පූර්ණ විෂකරණ්ඩත් එපා. මොකද ඒක අංග සම්පූර්ණ කරලා භාවනාවට යන්න ඕනේ කියන දැඩි මතයට යන්නත් එපා. ඒක නිසා තේරුම් අර ගන්න ඕනේ යම් වෙලාවක ආනපන සති භාවනා කරනවා කියලා හිතමු. කරගෙන වෙලාවේ දැඩි වශයෙන් Tamanට රාගා ජීවත් වෙනවා. ආශාවක් නිසා භාවනා කරගන්න බැරි එහෙම නැත්නම් බැඳීමක් නිසා භාවනා කරන්න යනකොට ආනාපානෙ හිත යන්නේ නැත්නම් ආනාපාන සතියේ හිත යන්නේ නැත්නම් ඒ වෙලාවේදී ඊට වැඩිය ලොකු ආනාපාන කියන ඉතාම සූක්ෂම ඉතාම සියුම් අරමුණක්. ඒ වෙලාවට සූක්ෂම දෙයකට හිත ගන්න ගියාම හිත ආතතිගත වෙනවා, ඔලොමල වෙනවා. ඒ වෙනාට ලොකු දෙයකට දාන්න ඕනේ. ඒ නිසනවනේ ඉඳදී ඒ මම හිතන්නේ ශිෂ්ටලම් ත්‍යාගික ස්වාමීන් වහන්සේ තමයි කායිකාමත්ම දෙන්නේ. දානශාලාවෙන් පිටත් වෙච්චාම කුටියට යනකම් ඔළුව උස්සන්නෙම නැහැ. ඉන්නේ ඔළුව පාත් කරගෙන දැඩි අංජකට එන්නේ එන්නේ එන්නේ ආහාර ගන්න බැරුව ගියා, නිඳා ගන්න බැරුව ගියා. අසහනශීලී වෙන්න පටන් අරගත්තා. නුරුස්නා ගතියකට. ඒක හොඳටම තියෙනවා අවංකයි. පැහැදිලිව මහන්සි වෙනවා. නමුත් භවනාන්න තද ද්වේෂයක් වැඩ කරනවා. ඊට පස්සේ නුරුස්නා ගති පහළ වෙනවා. ඒක පරිවර්තනය කරන ස්වාමීන් වහන්සේ හොඳට බලන්න හිටියා. මට ඉස්සලා හිටු වෙකනේ. ඥානරම ස්වාමීන් මොකද්ද ගන්න කීවර කියලා බලන්න. මේ පරිවර්තන කරන එකට වේදනාව මෙයා බටේට මානසිකත්වය ඇවිල්ලා දැඩි අත්කිලමතාන් යෝගයකට දාන තනි වේද වන්දලා එකම කුටියකට වෙලා කතා කරන්නේ නැහැ. බිම් බලාගෙන කරනවා. කරලා කරලා කරලා කරලා මේක ඇතුලේ තදවනවා. ඥානරම ස්වාමීන් ටික දවසක් ගිහලා කියනවා බාහිරේ තියෙන ඇටසැකිල්ලක් දිහා බලන්න. ඇතුළට හිත ගත්ත ගමන් ද්වේෂය නැති. එතකොට හිත පිටට දාන්න. පිටට නිසරණේ තිබුණ ඇට දැකලි. කියලා හිතගෙන මේ පිට තියෙන ඇට දැකලි දිහා බලලා අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි කියලා මෙනෙහි කරනකොට ඒ සංසිත අර ඇතුළේ හිර වෙච්ච හිතට බාහිර අරමුණ නිසා යම් ප්‍රමාණික සමතුලිතතාවයක් ආවා. ඊට පස්සේ පරිවර්තන කරන සාංශ ඥානවංශයෙන් අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ මොකද්ද වෙච්ච සිද්ධිය කියලා. ඊට පස්සේ මේ ඇතුළත දැඩි අත්කලමතාන් යෝගී නිසා දැඩි ශික්ෂාගරුකත්වයේ නිසා ද්වේෂයක් පහළලා. ඇතුළත ඉත දාන්න දාන්න ද්වේෂ වෙලිය. ඒක හරියට පිටපොට ගියේ පොටක් කරකවන්න කරකවන්න පොට කැපෙනවනේ. පිටපොට යනවා කියන එක මම හිතන් දන්නවා. ගාක්ෂියුම් පොට තියෙන එක පිටපොට ගිහිල්ලා කරකවන්න කරකවන්න කපාන්න බෑ. ඒකට ආපහු කරකවන්න. කරකොල කොට හරි කොට යවලත් කිරුවොත් අල්ලන. අන්නේ ආපව කරකිල්ලක බාහිද්දා අවිඥානික අසුබේ. අවිඥානික අසුබ කියන්නේ ජීවත් වෙන හැට හැකිලක් නෙවෙයි. බාහිරේ තියෙන හැට හැකිලෙ ඉතින් දැම්මට පස්සේ ඒක අසුබෙම තමයි. හැබැයි ඇතුළේ ඉහිර කරන්නේ නැතුව පිටේකට යනවා. ඒකට තවත් උපමාවක් විදිහට අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරේ. ඔය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගාව ඉඳලා කියනවා හොඳම කීකරු ගෝලෙක්. ඒ ශාන්ති ළඟ තියාගෙන කපට හඳීලා තියෙනවා. හරියන්නේ මාස 6ක් උත්සාහ හරිපුත්තු ශාන්තිට පේනවා මේ මං ශපින්වන්තයි. පේනවා කීකරුයි කියලා. පේනවා නිහතමානී කියලා. අරමුණ අල්ලන්නේ. පස්සේ දුර්ජනාච ළඟට අඩ ගන්න ගිහිල්ලා දුර්ජනාච මේ පින්නදි දරුවේ මේ පැවිදිලා කටයුතු කරනවා කවදාන හරියන්නේ නැහැ. ආනන්ද සාරිපුත්‍ර සාන්නාංශයේ දුවාංගල කියනවා තියලා යන්න මම බලන්න. අහලා තියෙනවා ඊට පස්සේ මොකක්ද මේ අසුභ භාවනාව කියන්නේ. බුදුසෙන්නාංශේ බලනකොට මේ ආත්ම 500ක් පතරම් වැඩ කරපු సౌందර්ය පැත්තට වැඩ කරපු නිර්මාණ ශිල්පියෙක්. එයාට අසුභය අල්ලන්නේ නැහැ. එයාට උනේ සුන්දරත්වය. ඊට පස්සේ බුදුසෙන්නාංශේ දකටනකොට ජේතවනාරාමේ හැපැත්තේ විලක ලස්සනට පිපිච්ච රත්තරන් පාට නෙළුමක් මවලා එයාට කොයි යුරේ ඉඳගෙන බලන්නේ කියලා මේ මනුස්සයාට මොකොත් නෑ කිසිම ප්‍රශ්නයක් නෑ සංගාල සමාජයේ පිහිටියා මේක මම මෙති ජීවිතේ හදපු නැති જાති සමමිතිකත්වයක් තියෙනවා දිලිසෙනවා ලස්සන නෙළුමක් මෙයා ඒකට නිකන් ආකර්ෂණ ශක්තියක් වෙන්න පටන් ගත්තා මේක දිහා බලනකොට සරුවචනාංශ මේක නෙළුමක පර වෙන ස්වරූපෙ වැටුණා ඇති කරන්නේ. ක්‍රමයෙන් අර නෙළුම විශාල නෙළුමක්, සාමිතික නෙළුමක්, ලස්සන නෙළුමක්. එමිට මිනකොල නෙළුම්පත් වියකිලා එක දෙක වැටිලා අන්තිමට නూరు දැන් මෙහාට තීරෙන්න පටන් ගත්තා. ලස්සන දිලිසෙන මේක සම්පූර්ණ දැන් ජරා දිරාවට ගියයි කියවට පස්සේ අසුභ භාවනා දැන්. ඒ තුනයි හතරේ සම්පූර්ණ අනිච්ච දුක්ඛ නාම තේරුම් ගන්න සාරිපුත්‍ර සාසනේ නැවතෙනකොට මෙහා කොට අර මුලදී සුභ සංඥාව දෙන්නේ නැතුව අසුභ සංඥාවට අල්ලන්නේ සුභ සංඥාව හරහා සමාධිගත වුණාට පස්සේ අසුභ සංඥාට දානකොට එහෙම දක්ෂකම් සාරිපුත්‍ර සාසනයක් කරන්නේ සාරිපුත්‍ර සාසන කාටවක ආගත ආශ්‍යානුසී ඥාන තේරෙන්නේ සර්වඥාන්සේට තේරෙන්නේ ඒ නිසා අසුභ භාවනාව අසුභයි කියලා ගන්න එපා අසුභ භාවනාව හොඳයි හැබැයි වෙලාව දැනගන්න ඕනේ මෙයා යොදන්න ඕනේ දැන. ඒකෙදී සාරිපුත්‍ර ස්වාමීන් බැරි වුණා නම් එවැනි සූක්ෂම දෙයක් මෙන්න මෙතන කියලා හිතනද ඒ කර්මස්ථාන චාරිත්‍රක දෝෂෙ නෙවෙයි. අනිත් එක භාවනා කරන එකට මේ Taman තුල සිදුවෙනදී පරමාර්ථ කියන්න තේරෙන්නේ නැහැ. අහගෙන එකනක කිව්වේ නැත්නම් අහුවෙන්නේ නැහැ. ඒ නිසා මේ උපකරණ ටික ළඟ තියෙන්න ඕනේ. කොතනදීද යොදන්න කියන එක දෙකක්. ඉතින්දේ සිව් වශයෙන් කියනවනම් සතිපට්ඨාන භාවනා කරගෙන යන වෙලාවේදී සර්වචනාංශී භික්ඛුසු භික්ඛුනි සූත්‍රය සඳහන් කරනවා විලාවක හිත හිතා ගන්න බැරි විදිහට විසිරෙනවා. එමුදුවට සමාධිගත වෙලා නිකන් ඒකෝදි භාවයකටපත් වෙලා කාන්දමක දැල්ලුවාගේ හිතලා මේක හිතාගන්න බැරි වෙලාවක් ඉන්නවා. වෙන 10 15 20 පැයක් විතර ඉන්න. ඊට එක පාරටම ගසලා ගන්න. ඉතින් මේ කවුරුද කැස්ස නිසා ගන්නවා. ආ වැස්ස නිසා ගන්නවා. මොකක් කරගන්නේ ඒක ඇති. හොඳට පරිදාය භාවනා ගිහින් භාවනාවේ පණිදී කඩලා යනවා. අපනිදාය භාවනා ආපුවාගේ යෝගාචරිතෙ ඉන්නත් බෑ නැගිටලා දුවනකම් ඉස්පාසු නැති. අන්න ඒ වගේ වෙලාවල් වල යාගේ හිත නැවත විශේෂිච්ච මීමැසි කුඩියක් එකතු කරනවා වගේ විශේෂිච්ච අග්ගලඟුරු ටිකක් ඇනිදාලා ගුලි කරනවා වගේ එයාට සමත භාවනාවක දාලා ගුලි කරනවා එතෙන් පුදුරදනසේ මෛත්‍රී භාවනාව මතක් කරනවා බුද්ධානුස්සතිය මතක් කරනවා සමාධි අසුභ භාවනාව වගේ දෙයක් ඒක වෙලාවට දාලා ආයෙ ගුලි කර ගන්න පුළුවන් ගුලි කළා ආයෙ සම්පස්සනාවට දානවා ආයෙ ආයෙ සතිපත්තහන දානවා ඉතින් ඒ වර ඉහළ මට්ටමට ගිය කෙනා දැනගන්න ඕනේ අවස්ථානුකූලව මේක පාවිච්චි කරන මිසක දිගටම අසුබෙන් යන්න බෑ. දිගටම සත්පට්ඨානෙන් යන්න බෑ. යන්න පුළුවන් නැත්තොත් ඒක නිසා මේ ක්‍රමය මේ අසුබ භාවනාව බලනකොට තමයි තියෙන්නේ මදය සහ මානය කියන කෙලස් දෙක අතර. සුභේ වැඩි වෙන්න වැඩි වෙන්න මදේ වැඩි වෙනවා. ඒක කියන ආෝග්‍ය මදය, යොම්බන මදය, ධන මදය, කුල මදය කියන්නේ මම මේ කොහොමද මොකක්ද අවාසනාවන්ත මිනිස්සු මේ මිනිස්සුන්ට ලෙඩ දුක් වෙන මට මම ධනියුයි මම නිරෝගී මේගොල්ල කැතයි මම ලස්සනයි මේගොල්ල අඩුකුලේ මම උසස් කුලේ මේගොල්ල මොඩයි මම දක්ෂයි මේ ආදිවාසී මේ ලෝකයේ තියෙන මේ ಗುಣධර්ම ටික සියල්ලම මදේට හිතේ මදේ පමාදේ නියුන් ධර්මයක් වාගේ සමාධිය කියලා කියන්නේ එයා එතකොට මම සුබයක ඉන්නේ මම කර පෙළක ඉන්නේ මේගොල්ලන්ට පින්නේ. මේගොල්ල පාර ගන්න කියලා මදයම ක්ෂණ සම්පත්‍ය පන්නන්න හේතු. ඒ නිසා මද අමාද කියන මේ පිනකින් පහළ වෙනා වගේ තමයි පේන්නේ. නමුත් මේ චිත්තක්ෂණය තමයි සතියෙන් වර්තමාන මොහොතෙන් කඩන මදේ ප්‍රමාදේ නැති කිරීමට අසුභ භාවනාව උදව් කරනවා. නිර්ණුස්ති භාවනාව උදව් කරනවා. ඒ නිසා අපි එක මද වැඩෙන මානිය වැඩෙන අවස්ථාවවලදී පාවිච්චි කරන්න ළඟ තියාගන්න. ඒ දෙයනාසේ වැඩ ඉන්න කාලේ තරුණ භික්ෂුවක් සිටිමා නම් ගණිකාව දැකලා එහෙමමත් ආය මොනවක් කරන්නේ කන්නත් නැහැ බොන්නත් නැහැ නිදා ගන්නත් බෑ සම්පූර්ණ කෙසේ නමුත් මේ ස්ත්‍රියව ලැබෙන්නේ නැත්තම් කරන්න බෑ ඒ තරමටම මුසපත් වෙනවා කියලා කියන්නේ සාගරක් කියනවා දෙමළෙන් කියනවා කාමම් කලකරවන්දු ආඩදි. කාමේ ඔළුවට ගහලා නටනවා. මේ හමුලන කරගන්න දෙයක් නෑ. කණ්ඩත් බෑ ඉඳ ගන්නත් බෑ කාමරේ. ඊට පස්සේ ළඟ ඉන්න හමුදුන්ගේ යවුවට පස්සේ කියන්නත් බෑනේ. කෙසේ නමුත් කිට්ටුවන් තහවුරුකම් කිව්වා මම මේ රූපේ දැක්කට පස්සේ මම මේ කරන මහානකම වැඩක් නෑ මට මේක නැත්තම් බෑ. ඒ හාමුදුරු මාර්ගෙන් ගිහින් ස්වාමීන් වහන්සේට ගියාට පස්සේ සංඝයා වහන්සේලා ගිහින් බුද්ධ ජනනාථට කිව්වා එක ස්වාමීන් වහන්සේ නමක් කාමයෙන් මත් වෙනවා. ඒ ශාන්තිට කලකිරීමක් ඇති වෙලා කලකිරීමනේ දැන් පාලනයෙන් තොරයි. හම්බෙන් වගේ ශිරිමාව බෑ. උදාහරණයක් වහාම පයින්ඩයක් කරන කොසල් රජුරන්ට මේ මිනිය කිවල් වොන්න කන්න දෙන්න බෑ. දැන් දවස් තුනක් විතර ගියාට පස්සේ දැන් මේක ඉදිමිලා ගාහනකට ආවට පස්සේ පුදුජනන්සේ කියනවා සංඝයා වහන්සේත් එක්ක යන්න. අද මේ ෆීල් ඩිමොන්ස්ට්‍රේෂන් එකට සෝනට අනගන්න. අනගන්න ඔක්කොම වට වෙලා උසල් රජුරවන්ට කියනවා මේ වෙන්දේදි කාර්යය කියලා. ඒගොල්ල කියනවා සිරිමාව ඉන්න කාලේ එක රාත්‍රියකට කහවණු 1000ක් ගන්න. දැන් මේක කහවණු 1000කට ගන්න කෙනෙකුට බික් කරන්නේ. සිරිමාවගේ මිනිහ ඉදිමිලා කහවණු 1000කට ගන්න. කවුරු? කමන්නේ නැණ 500කට දෙන්නේ. 250කට 100කට නිකන් ගෙනියන්න දිකින් දිකටම වෙන්නේ කරන කරන යනකොට රහවුතුන ඉන්ජෙක්ෂන් එක වදිනවා. අර කාමෙන් මොසපත් වෙච්ච ආමරන්ද ඉන්ජෙක්ෂන් වැල්ල කියනවා. අද මේක දකින්නකොට කෙනෙකුට සුභය පිළිකුල පහල කරන සුභයක. මේක ජීව උෂ්ණේ තිබුණා නම් එයා කොච්චර ජනපද කල්යාණයක් වශයෙන් මිනිස්සු රාගය උපදවනවා. ඒ ශරීරෙම නෙවෙයිද මේ? ඇයි මේක මේ වෙලාවේ වගේ ලංසොත් කියලා ගන්න නැත්තේ? කියලා අසුභ භාවනා පිළිබඳව ඒ අධිකාර උපදේශපන්ති දෙනෝට අර සානසේ සෝහකොතේ සෝහනේ ඉඳගෙනම සත්‍ය අවබෝධ කරනවා අපේ හිත මොන හරි දෙයකට ගියාට පස්සේ වගේ යාගනිෂිතෝ ගියාට පස්සේ කොච්චර මොසපත් වෙනවද අන්නේ වෙලාවේදී අසුභය හරහා ඒ මොසපත් වෙච්ච ගතිය උදාසීන කරගත්තේ නැත්නම් මහානකමක් හෝ මොන චරිතයක් හෝ තමන්ගේ தත්ත්වයක් හෝ කද්දාකත් අකින්නේ. ඒක නිසා මේවා ආරක්ක භාවනා කියලා කියන්නේ මේ මැද මේ කාමරේ කියලා කියන්නේ විද්‍යාකරණ මොකද අපි වසන්නේ මැද තියෙන ඉඩනේ මේ ඉඩේ ආරක්ෂා සහිත උලන් වදින්න නැති වෙන්න ආරක්ෂා කරලා තියෙන හතපැත්තේ බිත්ති හතර බිත්ති හතර නිසා මැද පිට වසන්න පුළුවන් මේ නිවේශයක් කියලා කියනවා චතුරාර්යක භාවනා කියන්නේ මේ පිටිය අතර. ආනාපාන සතියේ තියෙනකොට ඒ පැත්තෙන් එන නපුර නපුර උලන් එන්නේ නැහැ. මේ පැත්තෙන් එන නපුර උලන් එන්නේ නැති වෙන්න බැඳපු පිටිය අතර. මේ අසුභයෙන් අපි වළක්වන්න හදන්නේ මදය, මානය, සුභ සංඥාව, අධික සුභ සංඥාව නැත්තම් අත්කිලමතාන යෝගයට බැඳිච්ච චරිතයක් තියෙනවා නම් අන්නේ වාත ධාරාව රකින්න අපි අසුභ භාවනා පාවිච්චි කරනවා. ඒ නිසා ඒක පිළිබඳව දැනගන්නකොට සම්මත ක්‍රමේ තමයි දෙතිස් කුණපේ එහෙම නැත්නම් මේ ගිරිමානන්ද සූත්‍රය පෙන්වන්නේ අක්ඛීමස්මින් කායේ කේශාලෝමන කාදන්තතචෝ වශයෙන් මේක ඉච්ඡර විස්තර කරන්න යන්නේ මොකද ඒක පොත බලලා උනන් දැනගන්න පුළුවන් උන්ගේ දන්නවත් වගේ මේකෙදි කොටස් 32ක් පෙන්නලා 20ක් පටවි කොටස් වලට වැටෙනවා 12ක් ආපෝ කොටස් වලට වැටෙනවා මුලින්ම තියෙන කේශාලෝමන කාදන්තතචෝ මනසං නහරු අට්ටි යට්ටි මිජ්ජං වක්කං හදයන් යකනං කිලෝමකං පියකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං පිත්තන තනත යනකම්ම පඩවි කොටස් වලයි කියන තැන ඉඳලා ද්‍රව කොටස් වලට වැටෙනවා ඒක ආපෝ කොටස් වලට වැටෙනවා ඒක නිසා මේ පළවෙනි පෙන්නන කචපංචකය පිටතට පේන ටික ඊට පස්සේ ඇතුලේ තියෙන ටික මේ විග්‍රහය හරුවචනන් සිදුනේ අවුරුදු 2600 කට ඉස්සෙල්ලා අද මේ වෙනකන් කිසිම කෙනෙක් මේකට අභියෝග කරලා නැහැ. අභියෝග කරන්නත් බෑ. අවුරුදු 2600 කට ඉස්සර වෙලා මනුෂ්‍ය ශරීරයක් ඇතුලේ මෙහෙම තියෙන දෙයක් තිබුණේ ආත්මයක් කියන එකක් ඒගොල්ලෝ. මනුෂ්‍ය ශරීරයේ ආත්මයක් තියෙනවා. බුදුරජාණන් කිව්වා මේක පූට්ටුවක් තියෙනවා. කැලී ටිකක් එකතු කරලා ගහව පූට්ටුවක්. ඔය පූට්ටුවේ කෑල්ල කෑල්ල ගත්තොත් කිසිම සුබයක් නැහැ. කිසිම නිත්‍ය සංඥාවක් නැහැ, සුඛ සංඥාවක් නැහැ, ආත්ම සංඥාවක් ගන්න බෑ. නිසා මේ සමෝහය, පොදිය, ලිහා පෙන්වීම, විචිතුරු කර පෙන්වීම, කපාක්ත පෙන්වීම නිසා බුදුජානනාථගේ උගන්වීමට කියනවා විභජ්‍යවාද. අපේ හිත හැම වෙලාවෙම සමස්තයක් කරගන්න. ඒකකයක් කරගන්න. පිටුවක් කරගන්න. ගුලියක් කරගන්න හදනවා. ඒක නිසා අපි සමාජයේ ජීවත් වෙනකොට අපි දන්නවා තනි තනියෙන් අපි මැරෙන සුළුයි. තනි තනියෙන් අපි අනිශ්චිතයි. ඒ නිසා අපි පවුලක් වශයෙන් එකතු වුණාට පස්සේ අපි හිතනවා ඒක ටිකක් ඉස්තිරයි. සමිතියක් වශයෙන් හිතෙච්චාම අපි වෙනවා මං නැතිදා මේ රට ඔබටයි ඔබේ යාළුවන්ටයි ඔබේ යෙලියන්ටයි කියලා ඒ සමිතියට බාර දීලා මරනවා මට තියා සන්තෝෂෙත් තියෙනවානේ. මම මැරුණත් ඒ නිසා අපි සමාජ සංස්ථාවේ මේ ක්‍රමෙන් තමයි අපි අනිශ්චිත දේවල් රාශියක් එකතු කරලා සමස්තයේ තියෙන ස්ථිරත්වය හරහා ඔකද්දෝ මානසික ආස්වාදයක් පිළිගන්නවා. මේ ගොනුව අපි මංකුලත් බව පෙන්වන ලකුණ. පුදුජානන්ත කිව්වේ තනියල්ලියවය. කඟ වේනගේ තනි අංග වේ. ඔබ කාගරි සමිතියක කොහේ හරි සමිතියක කොටස්කාරයෙක් වුණොත් ඒ සමිතිය අදුම එක යන වේගයට තමයි ඔබට යන්නේ. සමස්තයක් එක්ක යනකොට සමස්තේ ඉන්න බැරිම එකාගේ වේගය තමයි ගමන තීන්දුව කරන්නේ. තනි එකාට තමන්ගේ මට්ටම් තමයි. අසුබයෙන් පෙන්වන්න හදන්නේ උඹලයි ගුණ කරලා පෙන්වලා ගන්න හැදුවට ඔක විභජනය කළ හැකි විභජනය කළ බලපුවම අසුබ ලක්ෂණ පෙන්නට යථාර්ථයට කිච්චි. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම අසුභ භාවනා ඉදිරිපත් කරනකොට සර්වජන් වහන්සේ ශ්‍රමකාලීනව හිටපු මහාවීර කියන ජෛන නායකයා දෙන්නම වීම විප්ලවීය ඉදිරිපත් කිරීමක් තමයි මේ මනුස්ස ශරීරයේ ඇතුළේ පටු ගහලා බලපෑම. ඒක නිසා අසුකාලීන ආචාර්යවරු කියනවා මනුස්ස ශරීරය තමයි මනුස්සයාට තියෙන ලොකුම ආකර්ෂණය. ධාර්මික ආකර්ෂණය, ඉච්ඡාට තියෙන ලොකුම ආකර්ෂණය පුරුෂ ශරීරය. මේ පුරුෂ පෙනුම. පුරුෂයෙකුට තියෙන ලොකුම දේ ස්ත්‍රී ශරීරය. නමුත් යම් විදියකට උන්වතර ටිකක් කරලා උදාහම ගැලවුණාට පස්සේ ශරීරය දිහා බලනද කදාක කාමයේ කරන්න පුළුවන් නේද? මමම යන්නේ උඩ සිවි විතරක් යනවා. හම්බුක වලක ගියා. විපස්සනාවෙන් කරන්න උනෝ සිවි අයින් කරලා පෙන්නන. ඒ උන්ච් මිලි මිලි ඇම්පියර් මිලියම්පියර් දශම ගානක තමයි හැමේ සිවිය තියෙන්නේ. ඒ සිවිය ගලවපු ගමන් මොන්නම රසවත් කරන දෙයක්. අර විපස්සනා නෑ කියලා කියන්නේ සිවියට උඩින් දකින දක්ව මිසක් අකින්දා බහින්න බෑ. විපස්සනා කරනකොට වගේ පේනවා මේක ඇතුලේ තියෙන්නේ ඒ ශාලෝමනකා දන්නා තමයි. ඒකේ ස්ත්‍රී පුරුෂ ගති නෑ. ඔක්කොඩම තියෙන ධර්ම. ඒක නිසා ඒ කඩේ වඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ ඒ සාමාන්‍ය සනාහිත සංගීබන පොත ලිව්වා ඒ ස්වාමීන් වහන්සේ යුනිවර්සිටි එකේ දේශන පවත්නකොට ඉන්නේ කොල්ලෝ කෙල්ලෝනේ. වර්ණ දශකේ හා බල දශකේ කට්ටියනේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවලු මේ ඉන්න කෙල්ලෝ. පුදුමාකාර විදිහට ඉතින් පන්සලකට ගියත් විශ්වවිද්‍යාලයට මහා පාගන්නේ නිකන්. රූපාලාවන්‍ය කරනවා. කාට හරි පුළුවන් නම් මේ එකියක් කන පිට හරවන්න. බල්ලෝ එලවන්න කෝටුවක් ළඟ ඉන්න තියාගෙන ඉන්නේ. කපුටෝ එලවන්න කෝටුවක් ළඟ තියාගෙන පුළුවන් කවලු පස්සෙන් අත දාලා අන පිට හරවන්න පුළුවන් නම් මොනවා එල්ලෙයිද එළියට. හොඳ පිට දාපු ගමන් ලෝකේ දින රසඳුරා. කපල බලපු ගමන් ඒකේ තියෙන පුදුමාකාර අර තමන් ඇති කරගත්ත සෞන්දර්ය අධ්‍යා හැඟීමට මහා මුස්පෙන්තුවක් ගන්න. එයා බටහිර කැමති නෑ, තරුණයි කැමති නෑ. නමුත් ඒක තේරුම් ගත්ත කෙනා නැත්නම් පෙර ආත්මවල භාවනා කරපු කෙනෙකුට ඒ වයසේදී වුණත් අසුභ භාවනා හරහා බුදුරජාණන් වහන්සේගේ තියෙන විප්ලවීය ගතියක් දැක් ගන්න පුළුවන්. සම්පදානෝ නෙවෙයි බුදුරජාණන් වහන්සේ ශරීරය දිහා බලන්නේ බෙදා වෙන්කොට දැක්කේ. ඉතින් නමුත් මේ කිරිමන්ද සූත්‍රයේ අසුභ භාවනා නෙවෙයි පටන් අරගන්නේ අනත්ත භාවනා, අනිච්ච භාවනා කියන ඉවර වෙලා තමයි අසුභ සංඥාව පේන්නේ. ඒක නිසා අසුභ සංඥාවට ශරීරේ පේන වෙලාවක් එන්නේ. භාවනා කරගෙන යනකොට සමහරට සක්මන් කරනකොට දුරට අනායාසයෙන් සක්මන් කරනකොට ඇට සැකිල්ලක් ඇවිදින ගතිය පේනවා. ඇට සැකිල්ලක් ඉස්සර වෙසකාට රූපද නටවනවා කියන්නේ ඇට සැකිල්ල නටවනවා කියන එක. පස්සේ ඒක දැන් ගහනම් කරා. ඇට සැකිල්ල නටනවා. ඒ අසුත් භාවනා කරපු හාමුදුර කෙනෙක්ගේ දවසල තියෙනවා. පස්සේ ගිහිල්ලා ඒ ආම්ලෝසිට එක වාරිලා පිටිපස්ස බලනකොට පෙන්නේ මාස් පොඩි පොඩි පොඩි පොඩි ගැට ගහලා තියෙනවා වගේ. මෙකෙනෙක්ව මාස් පොඩි. එහෙම නැත්නම් ඇට පොඩි. තල්ලේ පොඩි. නහර පොඩි. ඉක්මනට හරි බත් එක වෙටුණා කියලා ඒ දන්න කන්දෙන් පල්ලකට. ඊට පස්සේ බලන්නකො මොකද වෙන්නේ කියලා. අර අර තියෙන මොකක්වත් නැහැ. ඒ බලන්න අජුවයි. ඉතින් ඒක පෙරලෙන්නේ ඉස්සලා බැලුවයි කියලා ඒක නාස්තික දැක්මක් නෙවෙයි. උච්ඡේද දැක්මක් නෙවෙයි. භාවනා කරනකොට ඔය චින්තාමය ඥාන වශයෙන්ුත් එනවා. මොකද ඊට වඩා හුඟක් වෙන්නේ විපස්සනා කරනකොට නැත්නම් අපි කිව්වොත් ඇති ඇති දකිනකොට මේ ශරීරය ඇතුලේ මේ ධාතු ක්‍රියාත්මක වෙනවා. මොනසුම කම්පන චංචල ගති. එහෙම නැත්නම් මේ එක එක එක එක ශරීරාංග සමහර වෙලාවට නර දැක්ම නිසා දන්නේ නැහැ වෙන් වෙන් වශයෙන් මේව වැඩ කරන හැටි පේන්න පටන් ගන්නවා. මේ රුධිර පද්ධතිය ගලන හැටි, ආහාර ජීවිත පද්ධතිය වැඩ වැඩ වෙන හැටි. ඔය ඉන්න පටන් අරගත්තට පස්සේ ඒ ඇත්තටම හොඳට ආඩි වුණාට පස්සේ කියන්නේ හොඳට සමාධියෙන් ආඩි වුණාට පස්සේ තමන්ගේම ශරීරයේ ඉස්සරහින් තියන්න බලනවා වගේ බලන්න පුළුවන් වෙනකොට තීරණ පටන් ගන්නවා මේ ශරීරයේ තියෙන විකෘති කාමයක් නිසා හෝ තණ්හාවක් නිසා හෝ මේ බැඳීම ජබෝ කිරීමේ සහ සංසාරක තියෙන ප්‍රධානම බලපෑම එනිසා තමන්ගේ ශරීරයට තියෙන ආශාව නිසායි අපි තමන්ගේ තව ශරීරයක් බලාපොරොත්තු යම් වෙලාවකට තමන්ගේ ශරීරයේ ඇති හැටි දැක්කම ඒක නාට තව ශරීරයක තියෙන අසුබේ නොබල ඉන්න බැරි ගැටටපත් වෙනවා. ඒක නිසා අරණ්‍යගත භාවනා කර කරන පිරිමි කෙනෙකුට උනත් ඒ භාවනා කරගෙන කරගෙන යනකොට සංදිස්ථානයක් වෙනවා විශේෂයෙන්ම භංග ඥාන ස්වરૂපය භයතුපට්ඨාන ඥාන නිබ්බිදා ඥාන පහළ වෙනකොට ස්වභාවයෙන්ම පේන්නේ බලන බලන දේ තියෙන බින්දින බව. බලන බලන දේ තියෙන නිර්වින්දනය. ආශා කරන ගතිය මේක විනිවිද දකින ගතිය. ඒක නිසා වෙනම ගිහිල්ලා මිනිහක් අපන දිහා බලලා වෙනම ගිහිල්ලා පොත් බලන්න ඕනේ. තමන් හරහාම මේක සම්පාදනය වෙනවා කරන භාවනාවේදී ඒ සුබ සංඥාව දෙන්නේ විශේෂයෙන්ම මදමාන දෙකෙන් ජීවිතයේ අනවශ්‍ය විදිහට සුබ සංඥාවෙන් ජීවත් වෙන අයට ඒ සුබ සංඥාව කඩන්න. මේ දෙකම කෙරුවට පස්සේ අපි නැවතත් හිත අර කින දාසිනාරකට අනපන්න වගේ දාලා ඉදිරියට යන්න ඕනේ. එහෙම නැත්නම් අසුබ සංඥාවෙන් ගියොත් පළවෙනි ධ්‍යානෙට තමයි යන්නේ. ඒ මොකද අසුබ සංඥාවේදී තියෙන ගතිය නිසා ප්‍රීති චෛතසිකේ පහළ වෙනවා. සවිඥාන කර්ෂපේ ගත්තත් අවිඥාන කර්ෂපේ ගත්තත් නිසා සමතයේ පළවෙනි මට්ටම විතරයි යන්න පුළුවන්. ඊට පස්සේ නවතාන බලන්න ගන්න. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ අසුබ සංඥා අවශ්‍යතාවයක නැතුව සමත අවශ්‍යතාවයක නැතුව ආනපන යන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඊකට කරන්ඩ දේශනා හමාරකමෙන් මතක් කරනවා මම ඒ තරම් සාර්ථක වුණත් අපේ තේරවාදී පැවතිච්ච සම්මත ක්‍රමයක් වශයෙන් අසුභාන පිළිබඳ හැඟීමක් තියෙන්න ඕනේ. තව කෙනෙක් අහුවොත් කො තමයි ප්‍රශ්නයක් ආවොත් මතු කරගන්න. ඒක නිසා ඒක ඉවත කරන්න දාන්න යන නරකයි. ප්‍රයෝජනෙට සරකලා පාවිච්චි කරන පාවිච්චි කරලා භවනාව එහෙම පැද්දෙන වෙලාවේදී ඒ අවශ්‍ය වෙලාවට මුක්කු ගහ ගන්න ගන්න ආරක්ෂාව ලබා ගැනීමට චතුරාර්ය භවනාවේ අංශයක් විදිහට ගිරිමානන්දේ සූත්‍රයේ අංශයක් විදිහට මේක පිළිබඳව අවධියක් මේ දේශනානුශීප් තුලින් පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාටම සැනසීම දා වේවා කියලා. මේ වෙලාව 4යි 50යි. අපි සතාන සැසිවාර සමාප්ත කරන්න ඉස්සර වෙලා අපි මේ ඉදිරිපත් කරපු අදහස් මතින්ව තම තමන්ගේ භාවනා ජීවිතය මතින් මතුවෙන යම් ප්‍රශ්න ප්‍රකාශන එහෙම නැත්නම් ධර්ම මාත්‍රකා තියෙනවනම් ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලනවා සුවය ස්වාමීන් සංඥා මාත්‍රයේ ඉඳලා සිත්ති මාත්‍රයට ඇතරම ඒ විදිහට සලකන එකට ඉංග්‍රීසියෙන් contemplation කියලා contemplation කියලා කියන්නේ හිත යම් විදිහකට මෙහෙවීමක් කරනවා. භාවනාවෙන් කරනවා නම් අනායාසයෙන් සිද්ධ වෙනවා. ඒක නිසා අපි නිදර්ශනයක් වශයෙන් ගන්නවා නම් තමන් භාවනා කරනකොට තමන්ට යම් කිසි දෙයක් පිළිබඳව තද ආශාව නිතර නිතර එනවා. ඒ නිසා අනපන ඉන්න බවක් දන්නවා. සතියක් තියෙනවා. තියෙද්දිම බැඳීමකට, ඇලීමකට නිතර හිත යනවා නම් තමන කරන් තියෙන්නේ අරියන්කයක් වෙන් කරගෙන කරන දවසේ අරියන්කයක් වෙන් කරන ඒකෙදී නිතරම මේ අසුභ භාවනා විතරක් කන්ටම්ප්ලේට් කරලා බලන්න. එතකොට තමයි පුළුවන් ද මේකේ පවත්තන්න. එතකොට අර හිත සතිය කඩන ආනපන කඩන අර ආශකරන දේවල් වලට යන ගතිය අඩුවීමක් මේ අසුභ භාවනා හරහා වෙනවන වරින් වර වරින් වර නිකන් වාහනයක ලයින්මන්ට් හදනවා කියලා එකක් කරන්නේ. ලයින්මන්ට් සවුත් වෙලාදීදී වාහනේ යන්න පුළුවන්. ඒක අදිනවා එක පැත්තට. ඒක කරන්න දෙන්නේ බැලන්ස් කරන්න. අන්නේ වගේ වරින් වර බැලන්ස් කරන වෙලාවදී කන්ටෙම්ප්ලේෂන් කරනවා. දන්නවනම් මට තියෙන්නේ මේ පැත්තරයි අදින්නේ. ඒකවල මේ පැත්තරයි හදන්න ඕනේ. ඒක ස්ටියරින් වීල් එකෙන් කරන්න බෑ. ස්ටියරින් වීල් එකෙන් කරන්නේ වංගු කන්නේ එක. හැබැයි ඇත්තට අදින වාහනේ ඩ්‍රයිවර් කරන්නේ කොයිලා කප කපා ඉන්න එකයි. ඒකට එන්ජින් එකයි කාර් එකේ සැසියයි බැලන්ස් එක නැති වෙනවා. ඒකකොට වාහනේ නැත කළා ගෑරේජ් එකට දාලා වීල් ඇලයින්මන්ට් කරනවා. මේ චතුරාර්යක භාවනා තියෙන වීල් ඇලයින්මන්ට් වැඩක් තමයි. ඒක කන්ටෙම්ප්ලේෂන්. ඒකකොට මේ කේසා කේසා කේසා කියලා වශයෙන් හෝ මෙනෙහි කිරීම කරනවා. එතකොට ඒක ස්වභාවයෙන් මතුවෙන දේක් බලනව නෙවෙයි. ඒක මානසිකාර ඇඩ්වර්ට් ඇඩ්වර්ට් ඇඩ්වර්ට් කරන පැත්තට යොමු කරනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා තමයි දන්නේ අයි මේක කරන්න කියලා. ප්‍රයෝජනේ දන්නවා. එතකොට ඒක කන්ටම්ප්ලේෂන් එකක්. එතකොට ඒ කන්ටම්ප්ලේෂන් හරි සාධනීයයි. ඉම්බලස් තිබුණක පිටපොට ගියේ කාරි ගසලා දෙනවා. විපස්සනා කියලා කියන්නේ එහෙම ඉදිරිපත් කරලා කන්ඩිෂන් කරන එක නෙමෙයි ඇතිදේ බලන. ඒකට අපි කියනවා මේ ඇතිසැකිය බැලීම. කන්ටෙම්ප්ලේෂන් කියලා කියන්නේ අපි ඇඩ්ජස්ට් කරනවා, ටියුන් කරනවා, ෆයින් ටියුනින් කරනවා. ඉතින් මේ දෙක අතර සමථ විපස්සනා දෙක වගේ තමයි. මේ දෙක අතර බැලන්ස් එක ඉන්නේ ඉස්සරහට යනකොට නිකන් වයින් එකක් ටියුන් කරනවා වගේ. විතර නිතර ඇඩ්ජස්ට් කර කර ඇඩ්ජස්ට් කර කර යන්න ඕනේ. හැබැයි ඒ ඇඩ්ජස්ට්මන්ට් කෙරුවේ නැහැ කියලා ලොකු වෙනස්කම් වෙන්නේ නැහැ. නමුත් ඇඩ්ජස්ට් කරන්න තමන්ගම ටියුන් එක අහු වෙන්න පටන් ගන්නවා. මේ මේක කරනකොට මේ මියුසික් එක හරි රිද්ම් එකට එනවා. භවනා ජීවිතයේ මේ සමතුලිත භාවයට එන්න පටන් ගන්නවා. ඇත්තටම ඒකේ මේ කෙලවරක් දකින්න බැරි තරම් ඇඩ්ජස්ට්මන්ට් එකක් නැති. නිවන් දකින්න එච්චර ඕනේ නැහැ. සත්‍ය අවබෝධ කරගන්න එච්චර ඕනේ නැහැ. නමුත් කරගෙන කරගෙන යනකොට නිවන් දැක්කට පස්සේ මේ ඇඩ්ජස්ට්මන්ට් එකේ මේ ඇඩ්ජස්ට් කිරීමේ තාක්ෂණික සුද්ධියක් තියෙනවා වටිනාකමක් තියෙනවා ආසාවක් තියෙනවා. උතුම්ම රිෆයින් කරගෙන කරගෙන යනවා. සර්වඥාන්සේ ඒක අනුංගික දිහා බලලා හරි කියන්න පුළුවන් තරමට හරි ගැඹුරක් ගන්න. මේ සර්වඥාන්සේට වැඩි අත තියන්නේ එයාට කරගන්න දරලා නිකන්. එයාට කරන්න දරලා කන්නාඩියෙන් පෙන්නනවා. එන්න මේ ටික කරගන්න කියලා. බැරිම වුණොත් වැඩිම වුණොත් අත දාන්න. නැත්තම් ඒක කරාට කරගන්න එක තමයි කරන්නේ. මුලකින් අසුබ භාවනා කරනකොට කැමැත්තෙන් අහනවත් නෙවෙයි ඉතින් දීප දිශාකනා මිසක නැත්තම් එච්චරම ආසා නැහැ. දෙසරක් විතර මට මතකයි වෙස්ට් එකේදී මට කතා කරන්න වුණා මට පොළොව බලන්න යන්න ඉතුන එතනින්ම මොකද ඔක්කොම ඕල්මන් මේ මොනවද කියන්නේ කැමැතිමනේ අසුභාන කරනකොට නිකන් ලුණු කුඩල්ලක ලුණු ගැහුවා වගේ නිකන් හිරි වැටෙන ගතියක් එනවා හිත. පිපිලයින ගතියක් එන්නේ ඒ නිසා ඒක දින අර උගා කැම කවන අතර කරවිල කැලකුත් කරන්නේ. කරවිලම කන්න දුන්නොත් නේ පොඩි උන් කන්නේ. අච්චන් ගමන් නිකන් කරවිල කැලක් කලවම් කරලා කටර දැම්මොත් ගිලිනවා. ඒකේ හරියම ප්‍රතිලමතාන යෝගේ ඉන්න එක නානම් තමයි. හැබැයි ඌට ගුණ නැහැ. ඒක හොඳ නැහැ. ඒ වුණාට ඌ ඒ ඒ පැත්තට අභිනගතිය තියෙනවා. දැයි මේ විශේෂයෙන්ම සාකච්ඡා කරන දෙයක් නැත්නම් අපි එත්තවතා ආදී ගාථා සහ ජහනා කිරීමේ සම්ප්‍රදාන කුල ධර්ම දේශනාවක දිනාව සටහන් තාවදාච ගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එතවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්ති සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දිවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දිවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු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 සතං සමාගමෝ හෝතු යාව නිපාන අත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තියා සාදු සාදු සාදු විවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු සාරජිතුරා දීදාන ආගමන කරනවා සුඛී වන්තු සුභත්‍ත්‍වා සුභ